විසින් වඩා ගත යුතු තන වඩා ගත යුතු ධර්ම පිළිබඳව සාරිපුත්‍ර ස්වාමීන්ගේ පණිවිඩය. ඉතින් මේ පණිවිඩයේදී සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා නැත්නම් ප්‍රශ්නයක් නගනවා කතමේ නව ධම්මා භාවේ තබ්බා. ශාසනයක් ලැබිලා සංසාර බයක් දැනිලා සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් ඒ ශාසනයේ වැඩි යුතු ධර්ම නමේ මොනවද? භාවනා කළ යුතු ධර්ම නමේ මොනවද කියලා ප්‍රශ්නයක් නගනවා. ඒ ප්‍රශ්න නගන්නේ පිරිසගේ අවධානය යොමු කරවණ්ඩයි, මෙහෙවණ්ඩයි නැතු උත්තරයක් බලාපොරොත්තු නෙවෙයි. ඊට පස්සේ සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ විසින්ම ඒකට උත්තරයක් දෙනවා නව පාරිශුද්ධි පධානියංග. මේ වැඩි යුතු, වැර වැඩි යුතු පිරිසුදු தත්ත නමයක් මේ ශාසනය අපේ බුදුආහන්තුර අපිට කියලා දීලා තියෙනවා. ඒක අපි වඩා ගැනීමෙන් තමයි අපි බලාපොරොත්තු වෙන තැනට යන්නේ. එහෙම නැත්නම් මේක එක දවසින් එක රැයින් එක බණකින් වෙන වැඩක් නෙවෙයි. මේක ප්‍රතිපදාවක්. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික ගමනක්. ඉතින් මේ මාතෘකාවට එන්න ඉස්සෙල්ලා අපි හුඟක් වෙලාට කරන්නේ මේ පසුගිය වැඩමුළු 174ම කරපු දෙයක් තමයි. ඇයි මේ වගේ බණ ඇහිල්ලක් එහෙම නැත්නම් සුතමේ ඥානයක් අපි මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ කරගන්නේ කතා කරන්න නැති වෙන්න සැලසුම් කරලා තියෙන මේ වැඩපිළිවෙලේ ඇයි මේ යෝගාවචරණගේ අවධානය කතාවකට යොමු කරන්නේ බණකට යොමු කරන්නේ දේශනාවට යොමු කරන්නේ කියලා. ඉතින් ඒක සාධාරණීකරණය කරන්න අපි ඒ අනුගහිත සූත්‍රය ඉදිරියෙන් තියාගන්නවා. අනුගහිත සූත්‍රයේ සරුවචන් වහන්සේගම ශ්‍රීමුක දේශනාව ඒක අංගුත්තරක අංගුත්තරනිකාය පංචක නිපාතේ සඳහන් වෙනවා. පංචෛ භික්ඛවේ අනුග්ගහිතා සම්මා දිට්ඨියා චේතෝපල විමුක්ත්‍යාච චේතෝපල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාපල විමුක්ත්‍යාච පඤ්ඤාපල විමුක්ති සමාපත්‍යාච හෝති කියලා මාන්නේ මේ පස් ආකාරයකින් අනුග්‍රහ කරන ලද තන වඩා ගන්නා ලද සම්මා දිට්ඨිය අපි අභිමත අභිමත කරන්නා වූ චේතෝ විමුක්තිය හෝ ප්‍රඥා විමුක්තියට යොමු කරනවා එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ සම්මා දිට්ඨිය පස්සාකාරයකින් ඍජු කර ගන්න ඕනේ. අනුග්‍රහ කරන්න ඕනේ. සප්පාය කනු සලසලා දෙන්න ඕනේ. ආසන්න කනු සලසලා දෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන ප්‍රඥා විමුක්තිය හෝ චේතෝ විමුක්තිය නැත්නම් සමත ක්‍රමයෙන් හෝ විපස්සනා ක්‍රමයෙන් මේ කෙලවරට යන්න. ඉතින් ඒ විදිහට යෝගාවචරයා තමන්ගේ වගකීම් බහරයට දාගන්න මේ කරුණු පහ බුදුරජාන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරුම් පුරලා තමයි මේ ලේසියට පහසුවට කරුණු පහකට අඩු කළ දීලා තියෙන්නේ. පුළුවන්කමකට නෙවෙයි. ඒ තරම්ම සාරයක් මේකේ තියෙනවා. නමුත් අර ආධුනික යෝගාවචරය තාම මේ සම්මාදිට්ඨිය ඍජු කරගත්තේ නැති එකනට විශාල සමීකරණ මතක තියාගන්න බැරි නිසා ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා කරුණු පහකට ඇඟිලි පහ දික් කරා වගේ. පළවෙනිම අපි අනුග්‍රහ කළ යුතු තමයි සීලානුගහිතේ මේ වගේ වැඩකට යනකොට පිරිසිදු වෙලා ඉන්න ඕනේ. හිත උසස් කරලා තියාගෙන ඉන්න ඕනේ. හිත අලුත් කර ගන්න ඕනේ. ඉතින් මේ අසු උදස් කිරීම අලුත් කිරීම සහ පණ ගැන්වීමේ කටයුත්තට අපි සීලානුගහිතය කියලා කියනවා. මේකට ශිෂ්ටාචාරය කියලාත් කියනවා. බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ මේකට. අපි ඒකෙදී අපේ එදිනෙදා කයෙන් වචනයෙන් සිදුවෙන ඒ දුෂ්චරිතයන් අවදියෙන් ඉඳලා වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව උල්ලංඝනය වෙන්න දෙන්නේ නැතුව රැක ගන්නවා. ඉතින් ඒක අපි කියනවා මේ ආචාර ධර්ම කියලා. ඒකට අපි කියනවා සදාචාරය කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් තමන්ගේ ඉන්න පරිසරයේ තමන්ගේ සිරිත් විරිත් අනුව ඒ නොකල යුතු නොපනත්කම් නොකර ආචාර ධර්ම රකින්න නම් කයින් වචනෙන් ඒක තමයි නිවන කියන්නේ සමාජික මට්ටමේ නිවන කියන්නේ. ඉතින් ඒක අමාරුයි. මොකද ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ඒක නැතුව සමාජික මට්ටම කෙසේ වෙතත් පුද්ගලයෙක් Taman වශයෙන්වත් එහෙම ප්‍රතිතද කර ගැනීමක් කරන්නේ නැතුව ඉදිරි ගමනකට යන්න බෑ. ශල්‍ය කර්මයට කලින් ලෙඩා පිරිසුදු කරගන්න නැතුව ශල්‍යකාරයට ගන්න බෑ වාගේ. ශල්‍යකාරය පිරිසුදු කරන්නේ නැතුව ලෙඩා සීනති කරන්න බෑ වාගේ. ලෙඩා සීනති කරන්නේ නැතුව ශල්‍ය කර්ම කරන්න බෑ වාගේ. ඉතින් ඒක මේ සීලානුගහිතය අද නිකන් හැලුවට ලක් කරලා තියෙන ගතියක් පේන්න තියෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට බටහිර ලෝකේ වෙලා තියෙන්නේ. මේ සීලයක් අවශ්‍ය නැහැ. හොඳ ගුරුවරෙක් හම්බෙලා හරියට භාවනාව තියෙනවා නම් අපිට නිවන් දකින්න පුළුවන් කියලා ඒවා අව탁සීරු කරන ගතියකටපත් වෙලා තියෙනවා. ඒක නිසා චෝදනායෙන්ද පටන් ගන්න තියෙනවා. මේ බුදුහාමුදුරුව පෙන්නපු මේ ක්‍රමවේදය මේ ධර්ම પરම්පරාව පෙලින් පෙලට යන ගමනක් එකින් එකට යන ගමනක් ඒ නිසා ඒකේවා පෙළ ගහ ගන්න ඕනේ. පෙළ ගැහුවේ නැත්නම් අපිට ওই බලාපොරොත්තු වෙන අභිමතාර්ථය ළඟා කරන්න. මාරුවෙන් අපි මේ වැඩමුළුවක් පටන් ගන්නකොටම අට සිල් පදනමක් දෙනවා. පැවිදියත්ව ඇර අනික් අයට අට සිල් පදනමක් දීලා කියනවා අපි යන්නේ මෙන්න මේ පදනමේ. මෙන්න මේ ආචාර ධර්ම මට්ටමේ. මේ සදාචාරය. ඉතින් කාට හරි කරන්න බැරි නම් අපි කියනවා ඉතින් කරන්න බෑ. මොකද බොහෝ දෙනාගේ හිතසෝප නිසා අපි අට සිල් වලට ගිවිස ගන්නවා කියන්නේ. ඒක කාටවත් කරන පැටවිල්ලක් නෙවෙයි. කාටවත් කරන අනකිරීමකුත් නෙවෙයි. අපි කියනවා අපි යන්නේ මේ පදනමේ කැමති කෙනෙක් කියන්නේ. ආවේ නැහැ කියලා අපි නතර කරන්න අපි යනවා. ඉතින් ඒ නිසා අපි මේ සීලය ඒ විදිහට වරණගා ගන්න. ඊට පස්සේ සුතානුග්‍රහිතේ සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා බණ අහන්න ඕනේ භාවනා කරන ගමන්. එකෙන් අදහස් කරන්නේ මේ මේගොල්ලෝ දන්නේ නැති දෙයක් නෙවෙයි කියන කල හැම කෙනෙක්ම දන්න දෙයක් නේ කියන්නේ. නමුත් ඒ අදාළ කාරණාව නැත්නම් අදාළ ඒ බෙහෙත් බොනකොට දෙන උපදේශ ටික වගේ ඒ ටිකේ වෙලාව මතක් කරලා දෙන්න ඕන කවුරු කොහොම කෙරුවත් මතක් කරලා දෙන්න ඕන. ඒ නිසා සුතානුග්‍රහිතය කියලා එකක් එහෙම නැත්නම් බෞසුත භාවයේ පිණිස එහෙම නැත්නම් අසුවිරු ඥාන පිණිස එහෙම නැත්නම් තමන් යන ගමනේ මාර්ගසිතියම සමතහන් කිරීම මිස අලුත් කර ගැනීම පිණිස සුති අවශ්‍යයි. ඉතින් එතනදී හැම කෙනෙක්ම ආධුනිකෙක් වාගේ ඒ ਸਰුවචන දේශනාවට යටත් වෙනවා. ਸਰුවචන් වහන්සේ බුදු වුණාට පස්සෙත් කොටිකන සෝණ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ ටිකක් අහගෙන තියෙනවා. ඒ ධර්මයට කරන ගෞරවයක් වශයෙන් අබුදුරජාණන් වහන්සේ ඒ අනන්ත ජින කියන නමට ඇති වුණාට මොකද ධර්මයේ තියාගත්ත ගුරු තන්හිලා. ඉතින් අපි මේ ධර්මයේ තමයි සුතමේ ඥානෙ වශයෙන් ඉදිරියෙන් තියා ගන්නවා. ඒකෝට අපි ඒක කිට්ටු කර ගන්නවා. අපි යන ගමනට එතන එතන දෙන උපදේශ පන්තියක් විදිහට සුතානුගහිතය අවශ්‍යයි. ඇත්තටම බැලුවොත් අද ගිහි ලෝකෙට බණ කියන්න ඕන කමක් නැහැ. හැම කෙනාම දන්නවා. පොඩ්ඩක් තියෙන්නට දන්න වැඩිකම විතරයි. ඒක එන්න එන්න වැඩි වෙනවා දැන්. අවුල් වෙනවා, විලවුල් වේගන එනවා. එච්චරයි තියෙන නිසා අද වටාත්තක් අරගෙන ආසනෙට නැග්ගට බණ අහන්නේ ආමුදුර වරද්දයිද කියලා බලන්න විතරයි. ඔය අහන හැම ප්‍රශ්නෙකම තියෙන්නේ තමයි කමඨහණෙන්තොර ඒ ටික මේ අනි ආමුදුර දන්නවද කියලා අහන්න. ඉතින් ඉතලෙල මම සමාලලට කියනවා ඒක. ඒ බිස්නස් කරන්න දෙන්න එපා දැනගත්තක් නැති ගත්තට අපි ආව ගමනයන් ආමුදුර දැනගත්තා නැති ගත්තත් ඕගොල්ලන් ඇති වැඩක් නැහැ කියලා. උගව දෙනෙක් එන්නේ ඔය සාමාන්‍ය ප්‍රශ්න සාකච්ඡාවලදී ඔබ හිතේ දන්නවද? නොකිය තමයි එන්නේ. ඉතින් ඒක තමයි ඊගාවෙක සාකච්ඡානුගහිතේ. සාකච්ඡාවේදී දෙපැත්තට ගණතිනුවක් සිද්ධ වෙනවා. බණ කියනකොට එක්කෙනෙක් කියනවා එක්කෙනෙක් අහනවා. සාකච්ඡාවේදී දෙපැත්තට ගණතිනුවක් වෙනවා. සාකච්ඡානුගහිතේදී අපි මේ ශාසනය වැඩ කරන පිරිසක් වශයෙන් කියන්න තියෙන්නේ අපිට සරුවච්චන් ආංශයේ දේශනා කරපු ධර්මයේ ප්‍රශ්න කරන්න පුළුවන් බුද්ධ ශාසනය විතරයි. වෙන කිසිම ශාසනයක සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න කිරුවොත් සදාකාලික අපායයි. මේක දේව නීතියේ තියෙන එක පොතේ. ඒ ඒක ප්‍රශ්න කරන්න. සරුවඥාන්සේ සඳහන් කර තිනවා මේක සරුවඥයි ප්‍රශ්න කරන්නේ તો කිසිම දෙයක් බාර ගන්න එපයි කියලා. එච්චරයි පොළොවේ ගහලා විකුණන්න පුළුවන් බඩු තියෙන්නේ. ඒ නිසා අපි ඒක සාකච්ඡා කරනවා අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒක තමයි අපි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. අපි ඒකට ධර්ම සාකච්ඡාව කියලාත් කියනවා. අපි ඒකට ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල කියලාත් කියනවා. ඉතින් ඒකත් අත්‍යවශ්‍යයි. ඒ අපි ඔක්කොම එක පවුලේ කට්ටිය වගේ වැටෙන්නේ කවුරු හරි අහන ප්‍රශ්නයකට වර නැගෙන හැටි බලනකොට පේනවා අපි ඔක්කොම එක පාරේ යන්නේ. එක බත්තලිය බත් කාන්නේ. එක බිම බුදියාන්නේ. එක විදිහ එක තැනක ඉන්නේ කියලා ඒ ප්‍රශ්න ඇහිල්ලෙන් එන ඒ ධර්ම ඥාතිත්වය එහෙම නැත්නම් අපි එකම පවුලක වගේ ගතිය මොකකින්වත් ගන්න බෑ. ඒ නිසා ඒක අත්‍යවශ්‍යයි කියනවා පුළුවන් නම් හැමදම කරන්න කියලා. හරිම හරිම වියදම් අධික වැඩක්. එක්කෙනෙක් එක්කෙනෙක් කරන්නේ ප්‍රශ්න අහන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි මෙහෙදි කෙරුවා 60 වෙනි රිට්‍රීට් එකේ ඉඳලා 40න් පටන් ගත්තා පොදු කමටහන් සුද්ධ කිරීමට ගියා. හරියට විරෝධේ පෑවා. එහෙම බෑ එක එකනා හම්බ වෙන්න ඕනේ. අපි ඉන්නේ එකට තමයි කියලා ඉතින් කරන්න බෑ. ළමයි වැඩි වෙනකොට තන් දෙකෙන්ම කිරි දෙන්න වෙනවා. තනි තනින් කිරි තනි තනින් කිරි දෙන්න අමාරු. ඉතින් වගේ දැන් අපි පොදු කමටහන් සුද්ධ කිරීමකට යනවා. ඒක තමයි අපි මෙතන ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ. ඊට පස්සේ ඔක්කොම ලැබුණා සීලෙ තිබුණත් බණ ඇහුවත් කමඨාන් සුද්ධ වුණත් තමයි භාවනා කරන්නත් ඕන. සමත වශයෙන් විදර්ශනා වශයෙන් උගෝ දෙනෙක් අද කියනවා නෑ නෑ මගේ බණ අහපුවාම බණ දෙක අහනකොට සෝවාන් වෙනවා. තුන අහනකොට මෙහෙම වෙනවා මේ වෙනවා ධානය ලැබනවායි කියලා කියන කට්ටියකුත් තියෙනවා. අවශ්‍ය නෑ කියලා කියන්නේ සමත විදර්ශනා භාවනා අවශ්‍ය නෑ කියලා. නමුත් මේ අනුකයිත සූත්‍රයේ සර්වචන්සේ පැහැදිලිවම සඳහන් කරනවා සමතානුග්‍රහිත විපස්සනානුග්‍රහිත අර කොච්චර බනහලා තිබුණත් කොච්චර සීලයක සමාදන් වුණත් කොච්චර කමඨාන සුද්ධ වුණත් නැවත නැවත තමයි යෙදෙව්වේ නැත්තම්. මනස මෙහෙව්වේ නැත්තම් අපි කියනවා මානසික කාර්යය පවත්තනවා කියලා. කිරුවේ නැත්තම් ගමන දික් වෙන්නේ නැහැ. පෙළ ගැහෙන්නේ නැහැ. පොට පෑදෙන්නේ නැහැ. එතකොට මේ සමතනුගායිත විපස්සනානුගායිත අනුගායිත පහක් මේකේ සඳහන් කරනවා. ඉතින් අනුගායිත පහම ඔක්කොම වග වෙන්නත් ඕනේ. පුද්ගලිකව වග වෙන්නත් ඕන. කට්ටියම එකතු වෙලා අපි එකම ගමනක් යන කෙනෙක් වගේ අපිට පොදු සුතමේ ඥානයක් අවශ්‍යයි. ඒ වගේම පොදු සීලයක් අවශ්‍යයි. පොදු කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රතිපදාවක් අවශ්‍යයි. ඒක පැහැදිලිවම අපි විස්තර කරලා ලිඛිතව බාර දෙනවා. එන්න ඕනම කෙනෙකුට එන්න ඉස්සලා මෙන්න මෙච්චර තමයි කමඨාන් සුද්ධ කරන්නේ. මෙන්න මේක තමයි එකේ තියෙන මේ විශේෂය. මම බුරුම ගියාට පස්සේ මට හම්බෙච්ච පණ්ඩිත ස්වාමීන් වහන්සේ තමයි මම දැකපු එකම පුද්ගලයා. මේකට මෙච්චර හිත යොදලා හරියටම කිරි ගහට මෝල් ගහින් යන්න වගේ හරියටම ඇනේට මිටියෙන් ගැහුවා වගේ හරියටම කමඨාන සුද්ධ කරනවා. ඉන් එපිට යන මොනම දෙයක්වත් බාර ගන්නෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ. ඉතින් ඒක මෙහෙදි කරන්න යනකොටත් පොඩ්ඩක් කවුරු කවුරුත් ඔච්චර එහෙම කරගන්න බැරි වෙයි කියලා. නමුත් මේ 174 වෙනි වැඩමුළුව අපි ඉන්නේ ඉතාමත්ම සාර්ථකයි. නමුත් සමහර විටක ඒ විදිහට යනකොට අනවශ්‍ය ප්‍රශ්න විසිකරන්න වෙනවා. අදාළ නැති ප්‍රශ්න අනිවාර්යයෙන්ම විසිකරන්න වෙනවා. දැන් ඒක මට එන්නේත් නැහැ වැඩමුළු සංවිධානයේ විසින්ම ඒ ප්‍රශ්න විසිකරනවා. විසිකලා ඒ කෙනාට කියනවා මේක අදාළ නැහැ. එහෙම නැතුව අපිට යන්න බෑ. ඉතින් මේ ටික අපි මතක් කරේ අද ඉඳලා දිගට යන මුළු ධර්මදේශනාවලියට පූර්විකාවක් විදියට පෙරවදනක් විදියට අපි ඊට පස්සේ යනවා ඉදිරින් තියාගත්තේ දසුත්තර සූත්‍රයේ ඛතමේ නව ධම්මා භාවේ තබ්බා කියලා සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේ. උත්තරේ වෙන්නේ නව පාරිශුද්ධි පධානියාංගන කියලා. ඉතින් මේ භාවිතා කළ යුතු දේවල් තුනට දේශනා කරපු අවස්ථාවල් තියෙනවා. පහට දේශනා කරපු අවස්ථාවල් තියෙනවා. හතට දේශනා කරපු අවස්ථාවල් තියෙනවා. නවයට දේශනා කරපු අවස්ථාවල් තියෙනවා. සර්වචනසේ එක එක විදිහට එක එක තැන් වලට දේශනා කරනවා. ඉතින් මේ දේශනා කරපු නිසා තුනකට වදාරපු එක දාලා දේශනා කර බණක් අහපු කෙනා නෑ නෑ නෑ ඒකේම නමයකට කියන්නේ කො තුනයි තියෙන්නේ කියලා එයා දැඩිසේ ගන්නවා. ඊට පස්සේ හතට විස්තර කරපු කෙනා නමයක් වෙන්නේ කොහොමද? හතනේ තියෙන්නේ තුනකුත් නෑ කියලා. නමුත් නමයක් තියෙනවා කියනපේ අපේ කෙනා හිතනවා නෑ නෑ එහෙම එකක් තියෙනවා. තුනයි පහ හතයි මන් දන්නේ නමේ නම් තියෙනවා කියලා තියාගපි. ඇසුවිරු ඥාන තියෙනවා අපි දන්නවා කොණ්ඩේ තියෙනවා නම් දෑතර බැඳෑයි. සරුවචනලට ඕන විදිහට ඒක විස්තර කරන්න පුළුවන්. මේ නව ධර්ම වෙන්නේ නැතුව හතක් වෙන්න උගාක් හේතුනේ එහෙම නැත්නම් හත සඳහන් වෙන්නේ රත්විනිච්ච සූත්‍රයේ ඒ සත්ත්ව วิ සුද්ධි ක්‍රමයේ. ඉතින් මේ සත්ත්ව วิ සුද්ධි ක්‍රමයේ තමයි විසුද්ධි මාර්ගය ලියනද බුද්ධඝෝස ආචාර්යන් වහන්සේට ප්‍රධාන උනේ. ඊට පස්සේ අපි ථේරවාද ගුණේ ඊට පස්සේ. ථේරවාද කට්ටිය යන්නේ සත්ත්ව วิ සුද්ධි ක්‍රමයට. නමුත් නව විසුද්ධි ක්‍රමයත් සාරිපුත් මහ ස්වාමීන් වහන්සේට පෙන්වන හැබැයි ගොඩාක් සමාන්තරයි. ඒ විසුද්ධි මාර්ගයේ දක්වන සත්‍ය විසුද්ධි ක්‍රම එහෙම නැත්නම් රත විනීත සූත්‍රයේ දක්වන සත්‍ය විසුද්ධි ක්‍රමයේ සහ මේ නව විසුද්ධි ක්‍රමයේ නිසා කවුරු හරි කියවලා බලලා හුරුවක් තියෙනවනම් මේ යන පාරයි ඒ පාරයි බොහොම සමාන්තරයි. සත්‍ය විසුද්ධි ක්‍රමයේ මුලින්ම සඳහන් වෙන්නේ සීල විසුද්ධියයි. ඒක අර අනුග්‍රහිත සූත්‍රය ඉස්ලාම් පෙන්නන එක. සීල විසුද්ධි පධානියංගම් කියලා මේක ඒකම සාරිපුත්තු සාංශය සඳහන් කරනවා. දෙවෙනිට සඳහන් වෙන්නේ චිත්ත විසුද්ධිය. ඒක සත්‍ය විසුද්ධි ක්‍රමේ අනුපිළිවෙලිමුත් එයිමයි. මේක චිත්ත විසුද්ධි පධානියංග කියලා සඳහන් කරලා ඊගාට සඳහන් වෙන දිට්ඨි විසුද්ධිය ඒක සත්‍ය විසුද්ධි ක්‍රමෙත් එහෙමයි සඳහන් වෙන්නේ. ඒක කියනවා දිට්ඨි විසුද්ධි පධානියංග. ඊට පස්සේ කියනවා කාංකා විතරණ විසුද්ධි ප්‍රධානියංග. අපි මේ හතර මේ වෙනකොට වැඩමුළු හතරක කරලා තියෙනවා 70 71 74 73 ඉතින් 69 ඉඳලා ඉතින් ඒ නිසා අද නැත්තම් මේ පටන් ගන්න එක 174 වෙනි වැඩමුළුවට අපි ගන්න හදන්න තියෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා සඳහන් කරන ඒ හතර වෙන විසුද්ධිය සත්ත්ව විසුද්ධිය නම් හරිම තීර්ණාත්මක තැනක් අතරමැද තියෙන එක මෙතන නව විසුද්ධියෙත් බොහොම වැදගත් වෙනවා මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන වචනය අපි විස්තර ගත්තොත් මාර්ගයේ අමාර්ගයේ දෙක තේරුම් පට ඇරලා තේරුම් ගන්න වෙලාව. එහෙම නැත්නම් කැඳේ ගල බේරලා තේරුම් ගන්නා වගේ මේකයි ආයුතු මාර්ගය මේක ආයුතු මාර්ගය නෙවෙයි කියලා අපි හිතනවා අපි බුද්ධ ආගම වුණාට පස්සේ අපි ඔක්කොම ඉන්නේ ආයුතු මාර්ගයේ කියලා. නමුත් මෙතන විශාල විසුද්ධියක් විදිහට පෙන්නනවා මේ යායුතු මාර්ගයේ තේරුම් ගන්න ඊට ඉස්සලා විසුද්ධි හතරකින් සුද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මම ඉන්නේ වැරදි තැන කියලා තේරෙන්නේ. මම ඉන්නේ වැරදි තැන කියලා තේරෙන්න සීල විසුද්ධිය තියෙන්න ඕනේ, චිත්ත විසුද්ධිය තියෙන්න ඕනේ, ධිට්ඨි විසුද්ධිය තියෙන්න ඕනේ, කාංකා විතරන විසුද්ධිය තියෙන්න ඕනේ. ඉතින් අපි හිතමු කවුරු හරි මම ඉන්නේ වැරදි තැන කියලා ගන්න එකට කැමති නැත්තම් බාර ගන්න කැමති නැත්තම් මෙයාට විසුද්ධියක් වෙන්නේ බඩ හොදා යamak වෙයි තෙද්දී. බඩ සුද්ධ වීමක් වෙන්නේ අද බෞද්ධයට වෙලා තියෙන එකයි. බෞද්ධයාම දන්නේ වැරදි තැනක ඉන්නේ කියලා. ඉතින් මූණට කණ්ණාඩි ඇල්ලුවාන් පස්සේ කණ්ණාඩියට බයිනවා. අපි අපි සම්මාදිට්ඨි නේද අපිට කවුද ඉන්නේ වැරදි තැන කියලා දෙන්නේ කියලා. ඉතින් ඒක නිසා සරුවච්චාන්සේ සඳහන් කරනවා දිට්ඨි හතරක් පහු කරාට පස්සේ සමා වෙන්නේ. විසුද්ධි හතරක් පහු කරපු කෙනාට තමයි තේරෙන්නේ මම ඉන්නේ වැරදි තැන කියලා. ඒකට අපි කියන්නේ රෝග නිర్ణය කියලා. ඒක ඉතාමත්ම වැදගත් දෙයක් නිහතමානී පුද්ගලයාට. තමන් ඉන්නේ වැරදි තැන. ඒක තේරුම් අරගන්න පුළුවන් වුණොත් වැඩමුළුව සාර්ථකයි. ඉතින් ඊට ඉස්සෙල්ලා මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරන විසුද්ධි කියන ටික මෙතෙක් කරපේ වගේ බණපටි අහන්නත් පුළුවන් ඒවට සමහරට බණ හතර පහ දේශනා වෙලා තියෙනවා. එහෙම නැත්නම් විසුද්ධි මාර්ගයෙන් බලන්නත් පුළුවන් සීල විසුද්ධියට යනකම්. එහෙම නෙමෙයි මේම කියමුකෝ ඒතොලේ සිල් රකින්න යනකම් මිනිසෙට බයලජ්ජාව පහළ වෙන්නෙත් නැහැ. බය කියන එක තේරෙන්නේ නැහැ. සිල් රකින්න ගිය දවසේලා පුදුමාකාර බයක් හිතට එනවා. සිල් නොරකින්න කාලේ එකෙන්නේ නැහැ. ඒකට ඔලොමොලකම කියලා කියනවා. සීලයකට ගිය ගමන් තේරෙනවා අපි මෙතෙක් කල මොකද්ද කරේ? හිතාමතා මොනවද කරේ? කරපු හරියක් අකුසල්. කොටිම කියන හිතාමතා කරපු චේතනාපූර්වක කරපු සියල්ල අකුසල්. කොයි වෙලාවක හෝ සීලය කියලා කියන්නේ කය වචන දෙක රැකීමක් එහෙම නැත්නම් හික්මීමක් හික්මීමකින් තොරව කරන හැමදේම පව්. ඉතින් අපි කොච්චර පිං කරත් දවස කරන පව් ටොන් ප්‍රමාණය දැනගන්නේ සීලෙකට ගිය දවසේ තමයි. මොකද සීලෙදී කරන්නේ නොකර සිටීමක්. විරමණයක් තියෙන. සතුන් නොමරා සිටීමක්. හොරකම් නොකර සිටීමක්. කාමීත්‍යචාරය නොකර සිටීමක්. බොරු කේලම් හිස් වචන පරස වචන. ඉතින් මේ ටික පිළිබඳ තැකීමක් නැතුව අපි මොන තරම් පිංකම් කරන්න ගියත් ඒ පිංකම් නිසා අපි ඇති නොදැන සතුම් මැරෙන්න හොරකමක් සිද්ධ වෙන්න කාමීත්‍යාචාර සිද්ධ වෙන්න බොරුවක් කියන්න කේලමක් කිස් වචන පරස වචනක් කියන ඉතින ඉඩ කාගේ account එකටද වැටෙන්නේ ආගම අපිට දෙනවද මේක සම්බන්ධව? සාහිතිකය. රක්ෂණය. ඒක නිසා සිල් දකින්න කෙනා තමයි තීරුම් අරගන්නේ යමක් නොකර සිටීමෙන් ලක්ෂයක් වැඩ කරන රෙඩිය පින් කරන්න පුළුවන්. සතෙක් නොමරා සිටීමෙන් හොරකමක් නොකර සිටීමෙන් කාමීත්‍යචාරය නොකර සිටීමෙන් බොරු කියලා මිසචන පරිසවචන මොනම වේදමක්වත් නැහැ කොහෙවත් යන්න ඕනකමක් නැහැ දවස පුරාවට පිං සිද්ධ වෙනවා. දැන දැන දැක දැක සතුන් නොමරා සිටීමෙන් හොරකම් නොකර සිටීමෙන් කාමීත්‍යචාර නොකර සිටීමෙන් බොරු කේලම් හිසචන පරසවචන. ඉතින් මේ වැඩමුළුව ඉවර වෙලා ගෙදර ගියයි කියන්නකෝ. මේක මේ දවස් හතරක් ඉඳලා යයි. එක්කෙනෙක්වත් කවදාවත් මම මේ වැඩමුළුව ඇතුළේදී සතෙක් මරුවේ නැහැ කියලා සාදු කියන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වැඩමුළුවෙන් පස්සේ රැස් සූදුනේ නැහැ. දිබ්බ චක්ක පහළ වුණේ නැහැ. දිබ්බ සෝත ඥානය ආවේ නැහැ. ධ්‍යාන ලැබුණේ නැහැ. මාර්ගඵල ලැබුණ නැහැ කියනවා. අනේ මේ දවස් හතරත් සතෙක් මරන්න නැතුව හිටියා මට මේක කරන්න පුළුවන් ද gedරක හිටියානා. සහතික කරලා. මේ 174 වෙනි වැඩමුළුව මම කවදාකවත් කෙනෙක් දැකලා නැහැ. කමඨහන් වார்த்தාවක ලියනවා. අනේ ස්වාමීන් මම පැයක් ඉඳගෙන හිටිය වචන කතා නොකරපු නිසා මට මෙච්චර කුසල් සිද්ධ වුණයි කියලා. මම කිසිම සතෙක් මැරුවේ නැහැ. මට ආඩම්බර වෙන්න පුළුවන් කියලා. පුදුමාකාර තණ්හාවක් තියෙන අපිට මේ ප්‍රතිඵල බලාපොරොත්තු තමයි මේ උපේනදී සිල් රකින්නවා කියලා කිව්වහම විරමණයෙන් සිද්ධ වෙන්නේ අකිරියෙන් සිද්ධ වෙන්නේ සතුන් නොමරා සිටීම. ඉතින් එතෙන් ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි මේක දන්නේ නැතුව මේ රටේ එළියට බහලා කෑ ගහනකොට ආරම්භය කරන්න හදනකොට කොච්චරක් අකුසල් වෙනවද කියලා. ඒ නිසා සිල්ලොතු ඒ නිසා කියනවා මේ පටිසම් මේක ඒක ලියවෙන්නේ ධම්මසංගණියේ සීලෙට යනකම් අපි සංසාරයට බැඳෙන්නේ තණ්හාවෙන්. සීල් බැඳ සීල් රැකපු දවසේ ඉඳලා අපි තණ්හාවට බැඳෙන්නේ ද්වේෂයෙන්. Taman පිළිබඳ පුදුම ද්වේෂයක් එන්න පටන් ගන්නවා සීල් රැකෙට කියා. අනේ මං වගේ අමනේ. අනේ මං වගේ පාපතරේ. අනේ මං මේ කරපු දේවල් කියලා පුදුමාකාර ද්වේෂයක් එන්න බඩයි. ඒ නිසා ඒ මනුස්සයාගේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. අනික් කටේටත් රොස්පරොස්. තම පැවිදි වුණාට පස්සේ මෑණිවරු සිල් මේ සිවුර දාගත්තට පස්සේ පුදුම තදවිල්ලක් දෙන තද වෙන්නේ. පැවිදෙන් ඉඳලා හරි ෂෝක් ඔය කට්ටිය. පැවිදි වෙච්ච දවසේ ඉඳලා පුදුම තදවිල්ලක් එන්නේ මං විතර ඒක දන්න කෙනෙක් මං පැවිදෙන් ඉස්සලම දන්නවා ඒක. මොකද සීලයක් ගත්ත ගමන් තද ද්වේෂයක් එනවා Taman ගැලේ. මේක ලොකු පිනක්. මේක ලොකු ලාභයක්. මේක සාසනික සම්පත්තියක්. ඒ නිසා තද වෙනවා කියලා දැනගත්තා නම් ඔන්න හිතා ගන්න පුළුවන් දැන් මම කරන වැඩ ගැන මම වග වෙනවා. ඉතින් මේක තේරුම් කරලා මම හිතන්නේ දවස් හතර මේකට බණ කිව්වත් තේරුම් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. හිත හිත හම්පන් චිත්තවිසුද්ධියට ගියා. චිත්තවිසුද්ධිය කියලා කියන්නේ සීලක ඉඳලා අරමුණක හිත තියාගෙන පුළුවන්. ඒක මහා බරපතල ළඟාවීමක්. මොකක් හරි අරමුණක ආනපාන හරි පිම්බීම හැකිලිම හරි වම දකුණ හරි ඉඳගෙන ඉන්නවා හෝ ඇවිදිනවා යම් වෙලාවක අපිට හිතෙන හිතුණයි කියලා හිතන්න මට හුස්ම හත අටක් එක දිගට ගන්න පුළුවන් පිම්බීම හැකිලිම හත අටක් එක දිගට කරන්න පුළුවන් නැත්නම් සක්මන හත අටක් පියවර තියන්න පුළුවන් කියලා ඒ කෙනාට විතරයි මිත්‍යා දෘෂ්ටි පහළ වෙන්නේ චිත්ත විසුද්ධි තියෙන අයට තමයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. චිත්ත විසුද්ධි නැති කට්ටිය නෑ. ඒක පිළිබඳ ගණන් කරලා පෙන්වන අනාලිය හාමුදුරුවෝ මේ සතිපට්ඨාන පොතේ දිට්ඨි 62ක් තියෙනවා 62කින් 49ක් වෙන්නේ සමාධිය හරගිය කට්ටියට ඊට පස්සේ 13ක් එනවා විචක්ෂණ බුද්ධිය තියෙනට මැට්ටට මොකක්වත් නැහැ භාවනා නොකරන මැට්ටට මොනම දිට්ඨි ප්‍රශ්නයක්වත් නැහැ උඩ තියෙන පාන් කීයද දන්නේ ඩොලර් එක දැන් විකිනෙන ගහන දන්නේ උට ඉච්චරයි වුණ කරන්නේ උට දිට්ඨි ප්‍රශ්න නැහැ ඒ නිසා දිට්ඨි ප්‍රශ්න තියෙන්නේ භාවනා කරන පිස්සු අතර විතරයි එහෙම නැත්තම් හිතා ගන්න පුළුවන් අපි දිට්ඨියක පටලවිලා ඉන්න බව තේරෙන්නේ සමාධිය හර ගියාට පස්සේ. බුදුරජාණන්සේ දේශනා කරනවා තමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. මානේ හිත තැම්පත් වුණාට පස්සේ තේරෙනවා අපි ඉන්නේ මොන මොන mati මතාන්තර බමුණු මත දෘෂ්ටි ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤම් මේකමයි සත්‍ය අනික් සියල්ල බොරු කියන දේ Tamanට වැටෙන්නේ චිත්ත විසුද්ධිය පස්සේ අපි හිතන්නේ චිත්තවිසුද්ධිය ආපම ditthිවිසුද්ධි පිරිසිදු වෙයි කියලා. නෑ. මම කොච්චර ditthිගතද කියන එක එහෙම නැත්නම් දෙඩි මත ධාරිද කියන එක මූල ධර්මවාදීද කියන එක තේරෙන්නේ සමාධිය හරියට පස්සේ. ඉතින් මම භාවනා නොකරන අය යන පිස්සුනේ භාවනා කරලා මේ පිස්සුව දාගන්න වැඩි හොඳ භාවනා නොකරන එක. අපේ හිටියාර කුමාරසිංහ කියලා එකේ භාවනා කරන්න තියෙනවා. අපි සෑහෙන්න බොනවා. වැඩේම බොනේ. ඉතින් ඌ කියනවා බිව්ව මිනිහා විතරලු ඒකේ සූස්තිය දන්නේ බන්න බොන්න නැති උන් බිව් බැන්නට ඒ මිනිහා කියනවා සුරාවත්තේ රසයත් බොන padi දනන් මිස නොබන අමනයන් කෙසේ දනීද කියලා. බිව් එක විතර ඒකේ සූස්තිය තේරෙන්නේ. ඒකේ භාවනා කරනකොට අපි හිතන්නේ ditthi හරිනොට පිසු චිත්ත විසුද්ධි හරිනොට ditthi විසුද්ධි හරියයි කියලා නෑ. තේරෙන්න පටන් ගන්න මොන තරම් අවුලකද අපි ඉන්නේ කියලා භාවනා කරන ගා. ඉතින් කාට හරි තේරෙනවා නම් සීලක ඉඳලා සමාධියට ගියාට පස්සේ මට මං ගැන ලොකු පටලවිල්ලක් තියෙන බව තේරෙනවා නම් ඒක භාවනාවේ දියුණුවක්. ඒක ඉදිරි ගමනක්. ඒක කෙලෙස් අඩුවිල්ලක්. මම දන්නේ නැහැ මම කියන්න ගියා නම් තව මූණු ටික එන ගාච්ච සෝම් පිට්ටනිය වගේ මට පේන්නේ ඔක්කොම නිකන් කරකොලත් ඇරියා. ඉතින් ditthi visuddhi හදාගත්තයි කියන්නේ. සීලෙත් හදාන චිත්ත විසද ඊට පස්සේ තමයි කාංකායෙන්න පස්සේ පුදුම සැකයක් එන්න පටන් ගන්නවා. ඇයි මෙච්චර භාවනා ගුරුවරු? ඇයි මේ භාවනා ක්‍රම? ඇයි අරක මේක? කවදාකවත් අදාළ නැති ප්‍රශ්න රාශියක් තණ්හා ප්‍රශ්නේ නැහැ, කාම ප්‍රශ්නේ නැහැ. මේ ආධ්‍යාත්මික ප්‍රශ්න සැකේ කිව්වහම කුට්ටිය පිටින් සැකේ. හැබැයි සැකේ එන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි පිරිච්ඡායට විතරයි. අනික ඒට එන්නේ නැහැ. ඉතින් ආර කතා කරලා කිව්වොත් ওই සැකේ ඇවිල්ලා තියෙනවාගේ හිත පිරිසිදු වෙච්ච නිසා. වනමුකේ පාදපුවාම තුවාල හොදපුවා රිදෙනවා. වයලින් එක හොඳට මේ මොකද කියන්නේ ටියුන් කරපුවාම ගහපුවන් ටින් ගාලා සද්ද එනවා. රබන් රබාන එහෙම බෙර අවුරුදු කාල හොඳට රත් කරලා රත් කරලා ගත්තාම තට්ටු කරපුවාම සුරල් දාලා ගහන්න පුළුවන්. ඊට පස්සේ බිත්ති ඉල්ලලා තීදි ගහන්න බෑනේ ඉන්නේ සද්දේ. ඒ රත් වෙන්න ඕනේ. ඒ රත් වුණාට පස්සේ එන ඒ සැකය තීරුම් කරලා දෙන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරන මේ සැකේ හරි වටිනවා. ඇවිල්ලා තියෙන මේ සීල නිසා මේ චිත්ත විසුද්ධිය නිසා බෙදිත්‍ය විසුද්ධිය නිසා ඔකට ලෑස්ති වෙන්න. එතකොට තමයි මග්ගා මග්ග ඥාන දසන විසුද්ධියට හිත සකස් වෙන්නේ. පායායුතු පාර, නොයායුතු පාර තේරෙන්න අර විසුද්ධි තුන සිද්ධ වෙන්න ඕන. හතර. හැබැයි මම දැකලා තියෙනවා මේ විසුද්ධි හතර කෝක වේතත් ඒ සැකයක් එනකොට එහෙම නැත්නම් දෘෂ්ටි පහළ වෙනකොට එහෙම නැත්නම් හිත වික්ෂිප්ත වෙනකොට ඒක මහා විශාල අවුලක් කරගෙන භාවනා මුළු ලෝකෙම ඒක පටලවාගෙන ජීවත් වෙන්න. අර තේරුම් ගන්න පුළුවන් නම් භාවනා කරන අය තමයි මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරපම ඊගාට ඊට වැඩි ලොකු ප්‍රශ්නකට අපි යනවා. ඒක සාකච්ඡා විසඳුම ඊටත් වැඩි ලොකු ප්‍රශ්නකට අපි යනවා. ඉතින් මේ විදිහට අපි එන්නේ එන්නේ එන්නේ සංසාරේ භයානකම මේ සංසාරේ දුක එන්නේ එන්නේ වැඩි කරන වැඩි කරන යන ගමනක ඉන්නවනම් ඉතින් අපිට කියතයි ධර්මයේ සජීවී ශාසනයක් තියෙනවා. හැබැයි ඒකට ලෑස්තිලා යන්න ඕනේ. ඒක නිසා මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එක කාට හරි වැටහුණා නම් මම ඉන්නේ පාර තියෙද්දි වැරදි තැනක කියලා ඒක විශාල ජයග්‍රහණය. ඒක පරෝපදේශ රහිතව තේරෙන්න ඕන. කවුරුත් කිව්වට එහෙම නෙවෙයි. යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකේ කුසේ. ඒකෙදී මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්නවයි කියන එක කවුරු කොහම කිව්වත් ඒක හරියන්නේ ඒක Tamanටම ඇතුලෙන් තේරෙන්න ඕන. ඒකට බුදුරජාණන්සට ලොකු විශ්වාසයක් තියෙනවා මේ හැම කෙනෙකුටම මාර්ගය මාර්ගයේ තේරුම් ගන්න පින තියෙනවා. උත්සාහ කරන්න ඕනේ ප්‍රතිපදාව දිගේ. ප්‍රතිපදාවේ දිගේ අර පීවර හතරක් පැනගෙන එන්න ඕනේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධි පහු කරන ගිය කෙනාට විතරක් අනිශ්චිත භාවයක් තේනවා මම යන පාර හරියද වැරදිද කියලා. අන්නේ අනිශ්චිත භාවයේ හිතේ සංවේදී බවක්, හිතේ ප්‍රනීත භාවයක්, සතිය වර්ධනයක්, ප්‍රතිපදාවේ දියුණුවක්, කෙලෙස් අඩු ගතියක් කියලා තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් එහෙනම් යා ඒක හරි පැත්තට දා ගන්නවා. දැන් මම හතරක් කඩේ පින් පැනලා හිටියන් පස්වෙනි කඩේමත් පැන්නා. කඩුල්ලත් පැන්නා කියලා ලොකු සතුටක් ඇති වෙනවා. හැබැයි එතකොට තේරෙනවා ඇවිදින කඹේට කවුරු හරි තට්ටු කරනවා වගේ පොඩ්ඩ තට්ටු කරනකොට මුළු එකම හෙල්ලුම් කරනවා. හරියට මකුළුවා මකුළු දෙල බැඳගෙන කොතන හිටියත් ඒට හුලං වදිනවද සතෙක් වදිනවද පොඩි සතෙක්ද ලොකු සතෙක්ද කියලා අර කම්පන වේගයෙන් එක පාට මකුළුවා දාන. ගොදුරක් නම් ਉਹ ගොදුරට පයින්නවා. අනතුරක් නම් ਉਹ පැනලා යනවා. ඒ මොකද මේ දැල ඇදිලා තියෙන්නේ. අන්නේ දැල ඇදිච්ච වෙලාව වගේ තමයි මේ මාර්ගයේ සහ මාර්ගයේ තේරුම් ගන්නවයි කියන එක මේක බහුවචනෙන් කරන්න බෑ. තොගේට බෑ. Tamanda කොතනද වැරදිලා තියෙන්නේ? එන්නේ වැරදි බව දන්න එක තමයි විශාලම ලාභේ. හරියට නිකන් කල් වැඩි ඇති මම මේ නිදර්ශන දෙනවා. නමුත් අද කමටන් සුද්ධ කරන වෙලාවදී ලියලා තිබුණා. අපි ආනාපාන සති භාවනා කරගෙන ඉන්නවා නැත්නම් සක්ම භාවනා කර කර ඉන්නවා. ඒතර අපි දාන්න මගේ හිත ආනාපාන තියෙනවනම් සතිය තියෙනවා. මගේ හිත වමේ දකුණ කියනවනේ සතිය තියෙනවා. ඉතින් කොහොමද අපිට තේරෙනවා දැන් සතිය ආනපනේ නැහැ. එහෙනම් සතිය පයේ නැහැ. අන්නේ නැති බව දන්නේ කොච්චර වටිනවද? එතකොට න්යාට පුළුවන් නේ අපව හදාගන්න. අයියෝ මගේ හිත පිට ගියා කියලා ඊසාරද බඳගෙන අඬන්න පටන් අරගත්තට උගේ වැඩක් වෙන්නේ නැහැ. මම යන්න ඕනේ ආනපනේ තමයි. දැන් ආනපනේ නැහැ. මම කියලා නෙවෙයිනේ හිත පිට ගිහිලා. අන්නේ බව දැනගෙන මේ දැනීම මගේම හිතසුව පිණිස වෙන එකක් අර්ථ සිද්ධිය පිණිස වෙන එකක් කලබල වෙන්න එපා නීගාට කරන් තියෙන්නේ ආපහු වෙන හරිතන ගිහිලා තියන්න හරිතන ගිහිලා තියන්න පළවෙනියම දැනගන්න එපා මම මගේ හිත පිට ගිහිල්ලා කියලා අන්න ඒ දැනුමට බොහෝම සමානයි මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය එයා දැනගන්න ඕන හරි එක තියෙනවා දැන් ඉන්නේ නරක තැන මේ දැනීම හරහා මට මේ නරක තැන ඉඳලා හරි තැනට යන්න කාගෙන්වත් උපදේශයක් ඉල්ලන්න එපා. දෙන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. Taman දන්නවනම් මෙන්න මේකයි ඊගාට යන්න ඕනේ මේකයි කියලා ඒකට සාසනය කියලා අපි කියනවා. නමුත් මේකට මේ මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධියට ක්‍රමවේදයක් තියෙනවා. ඔය චිත්ත හත්ත්ව විසුද්ධි ක්‍රමේ විසුද්ධි මාර්ගයේ පෙන්වන්නේ මේ භාවනාවේ යනකොට එක ක්‍රමවේදයක් තියෙනවා අරමුණට සාපේක්ෂව ලැබෙන අත්දැකීම් සාපේක්ෂව කියන්න පුළුවන් දැන් හිත තියෙන්නේ මෙන්න මෙතනයි දැන් හිත ඊගාට යන්න හදන්නේ මේ විසුද්ධියටයි පිරිසුදු වීමටයි කියලා ඒක කරන්න පුළුවන් යාන්ත්‍රණය තමයි ਸਰුවචනංශකේ තියෙන සුවිශේෂී හැකියාව මේ සමාජ මට්ටමින් වෙන එකේ චිත්ත ප්‍රවෘත්ති තේරෙනවා ධර්ම ප්‍රවෘත්ති තේනුනාසිට ඒක තේරෙනවා විතරක් නෙවෙයි තව කෙනෙකුට තේරුම් කළ දෙන්න පුළුවන් ඒ ඒ සංවේදී භාවයේ පිළිබඳ වැඩියෙන්ම සංවේදීව ගත කරපු කෙනෙක් තමයි මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සරුවච්චන් වහන්සේ ළඟ තියෙන මේ උත්කෘෂ්ඨ සංවේදී භාවය අපි වගේ අවුරුදු 2600 කට පස්සේ පහළ වෙන පිරිසකට පුළුවන් වෙයිද ගෙනියන්න. එදා සරුවච්චන් වහන්සේට පහළ වෙච්ච මේ සංවේදී භාවය ප්‍රනීත භාවය මේ ඛණ්ඩ නැතුව බොණ්ඩ නැතුව ස්ත්‍රී දූෂණ කරමින් ඉන්න ලෝකයේ කෙලසිච්ච ලෝකෙක මේ සංවේදී භාවය මත්තර පතු පහළ වෙන විනීය ජනතාවට කෙසේනම් ගෙනියන්ද කියලා හිතන එක ඒක සාමාන්‍ය මනුස්සනේ උත්තරී මනුස්ස කටයුත්තක්. ඒක සඳහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විතර හිතපු මහන්සි වෙච්ච කිසිම කෙනෙක් නැහැ. ඒක පිළිබඳව යක්කඩු පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ ලියනවා මුළු ත්‍රිපිටකයම කියවනකොට තේරෙනවා මේ සාරිපුත්ත මොග්ගල්ලාන න්‍යායනුගත මේ පැවිදෙන සංඝයාගේ මුල් පරකුර මුල්ම තැන සාරිපුත්‍ර සාංශේ කොච්චරක් ඈතට හිතලා තියනවද කියලා. මේ වාගේ පිරිසිදු බුදු කෙනෙක් පහළ වෙලා ඒ ලක්ෂයක් ප්‍රශ්න තියේදී සරුවචනංශ මේක කියලා දීගෙන යන මේ සංවේදී භාවය මේ සියුම් කාරණාව ඇත්තටම sannivedana කරන්න පුළුවන්ද බොහෝ දෙනෙක් හිතන බෑ කියලා. ඒකට මෙන්න මෙහෙම නිදර්ශනයක් කියනවා. දැන් බුදුජාණන් වහන්සේ කාලෙම හිටියා අනිකුත් සරුවඥයි කියන ශාස්ත්‍රවරු. මම සරුවඥයි කිය. එහෙම නැත්නම් සර්බලධාරී කියන. ਸਰව ව්‍යාපී කියන. ඉතින් ඇයි ඒගොල්ලෝ ගාව මේ සියුම් භාවේ නැත්තේ? ඇයි මේ මේ බුද්ධ ශාසන විතරක් තියෙන්නේ කියන බව මේ ඒගොල්ලෝ කියන්නේ අපේ ශාස්ත්‍රුණ වංශේ කිව්වා ඒව අහපු ගෝලයෝ මැට්ටෝ. උන් ඒක දිගතිවර පවත්වාගෙන යන කෙනෙක් හිතුවේ නැහැ. ඒ නිසා ඒව එතන එතනම විනාශ වෙලා ගියා. ඊ ඇතින් බණ්ඩෝ සාරිපුත්‍ර ශාන්සිකේ ඒ ඒ කාර්යභාරය එහෙම නැත්නම් ඒ භූමිකාව අපිට හිතා ගන්න බෑ. නිසා යක්කඩුවේ පඤ්ඤාරාම හමුදුරෝ කියනවා මම බුදුහාමුදුරන්ට මල් වට්ටියක් පූජා කරනකොට සාරිපුත්‍ර ස්වාමීන්සලත් ඒ ආසනෙම කොනක මලක් තියෙනවා. අනේ මුන්ද හිටපු නිසා තමයි අපිට අද මේ ශාසනය මෙච්චර මේ සියුම් දේවල් හම්බෙලා තියෙන්නේ කොච්චරක් දුරදිග හිතලා තියෙනවද කියලා. හරියට සරුවච්චන් ආංශිකෙන් මේ කෙනහිලිබස් අහලා තියෙනවා සාරිපුත්‍ර සාංශි. හරියට මේ සාරිපුත්‍ර සාංශි හිතලා කියලා තියෙනවා මෙහෙමයි සාංශ අපි ඉස්සරහ බලලා කඩ දෙනවා. සාරිපුත් ඒක මම බලා ගන්න ඔයා නිකන් ඉන්න කියන වගේ ਸਰවචනාංශේ නිකන් පැනලෙහාට දීලත් නැහැ. නමුත් මේ දසුත්තර සූත්‍රය ඊට ඉස්සර තියෙන සංගීත සූත්‍රය කියනකොට තේරෙනවා මොන තරම් දරුවෙක් ප්‍රසූත කරන මවක් ප්‍රසූතියට දඟලන්න වගේ මේ ලස්සන ධර්මයේ මේ ගැඹුරු ධර්මය කාලය විසින් කා වාසිනා වෙන්න දෙන්නේ නැතුව પરම්පරාවෙන් પરම්පරාවට යන්න මොන විදිහේ ආරක්ෂක ක්‍රමයක් දැන් මේ විදුලිය ගෙනියනකොට ඒක වටේට තියෙන ඉන්සුලේෂන් එක තිබුණ නැත්තම් වටේට දාලා තියෙන මේ දැන් මොකද්ද කියන්නේ රබර් වලින් වහනවනේ. ඒක තිබුණ නැත්තම් කරන්ට් එක ගෙනියන්න බෑ. දූරියන් ගෙඩියක් උඩ ඉඳලා පල්ලෙහාට වෙන්නකොට වටේ කට්ට තිබුණ නැත්තම් කවදාකවත් හිටින්නේ නැහැ. ඒක පැලවෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වටේ කට්ට අපිට වෙන්නේ නැද්දකින් ඔච්චර මහන්සි වෙන්නේ දූරියන් ඇටේ විතරක් මඳුළු විතරක් හපාලා ගත්තා නම් කෙලිම කියලා කන්න තිබ්බනේ. පේන්න තියෙන්නේ වටේ කට්ට. කට්ට ගෑවොත් දූරයක් නැහැ. කෙහෙල් ගෙඩියක තියෙන පොත්ත බලන්න. රේන් දාලා කිරි දාලා කන්න බැරි වෙන්න හදලා ඉදිරියට පස්සේ පොත්ත ගෙලුණා පස්සේ කන්න පුළුවන් ක්‍රමේ. මැංගුස් ගෙඩියක තියෙන කාහට තෑ අඹුල් රස බලන්න. ඒ ලෙල්ල අයින් කරාට පස්සේ නේ ඇතුලේ තියෙන ඕජාව ඉතින් අපිට ඉතන මේ මැංගුස් කහම මොඩයා. කෙලින්ම මැංගුස් ඵලයේ හදිකසන ඉවරනේ ලැල්ල ලෙල්ල නැතුව කිය. ලෙල්ල තියෙන්නේ. ඒ ලෙල්ල තමයි වටේ රැකලා අර මැද තියෙන ඕජාව ඒක සජීවී ගතිය પરම්පරාවෙන් પરම්පරාවට අවුරුදු 2600ක් කියවම හිතන්න අවුරුදු 20යි සාමාන්‍ය પરම්පරාවක් අපේ. කොච්චර પરම්පරා ගානක් අද ඇවිල්ලා තියෙනවද? ඒ එනකොට ඉදිරිපත් කරන ස්වරූපේ එහෙම නැත්නම් මේ ධර්මයේ තමයි ඕජාව තමයි ඒක ඉදිරිපත් කරන ස්වරූපේ තියෙනවා පුදුමාකාර ව්‍යාකරණයක් ඇතුලේ. ඒ ව්‍යාකරණය ඇත්තටම අවශ්‍ය නැහැ නිවන් දකින්න. හොඳට මතක තියාගන්න. ඒක අවශ්‍ය නැහැ නිවන් දකින්න. ඒක අවශ්‍ය කරලා තියෙන්නේ මේ ශාසනය පවතින්න. ඒක නැත්තම් බාහිර ශාසනය අකාමකා යanoදී. වැල්ලට බීගත්ත ගංගාවක්සේ නැති නොවි දිකට පවත්වන්න අවශ්‍යයි. ඉතින් ඒක අපට තේරෙනවා නැත්නම් භාවනා කරන කෙනාට තේනවා සීල විසුද්ධිය පිණිස යෝගාවචරය කළ යුත්තේ මොකක්ද? සීල විසුද්ධිය පිණිස කළ යුත්තේ නොකර සිටීම. අතුම් මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමීත්‍යචාරය කරන්න එපා. බොරු කේලම් හිස් වචන පරිසය. කොච්චර අමාරුද බලන්න. යමක් නොකර සිටිනවයි කියන එක කොච්චර අමාරුද? ඒ නිසා අපි මේ වගේ තැනක ඉන්නට වැඩිය හරි කැමති ගෙදර යන්න. ගෙදර ගිහලා රැට කාලා උදිය ගත්තාම මොකක්ක ප්‍රශ්නයක් නැහැ. මේට බා මොකක් නැහැ සීලයක් රැකෙනවා. කොච්චර අමාරුද දවස් හතර පහක් එහෙම වෙන් කරගෙන අපිට සීලවන්තව හිත පිරිසිදු කරගෙන උසස් මට්ටමකට ගෙනලා පවත්තන එක. කිසිම වියදමක් නැති වැඩක්. දානෙට අපි කොච්චර කැමති වුණත් ඒකට මිනිස්සු අවශ්‍යයි, දාන වස්තු අවශ්‍යයි, පූජාර්ය පුද්ගලෙක් අවශ්‍යයි, ගොඩක් වැඩ ඕනේ. ඒකට පැනලා දෙන්නේ කට්ටිය. දානයක් එහෙම තියනවා කිව්වනම් මේ 105 නෙවෙයි 105 ව 105ක් හොයන්න පුළුවන්. සීලයකට කිව්වම හරි අමාරුයි. ඊට පස්සේ සීල් රකින්න කට්ටියගෙන් අපි ගත්තොත් හිටන්ද වෙසක් නෙන්නේ ඒතර සිල් දකින්න කටින් කීයෙන් කීනනාන්ත චිත්ත විසුද්ධියක් වෙනස භාවනාවක් වෙනස පෙළඹෙන්නේ කියලා. එහෙම නැත්නම් සීලයක් අරගෙන කරන්නේ කය වචන දෙක හික්මවා ගත එකම නැත්නම් හිත හික්මවණ්ඩයි සීලිය තියෙන්නේ නැත්නම් සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය හුදෙක් සීලේ තියෙන්නේ චිත්ත විසුද්ධිය පිණිසයි නමුත් අපි සිල් අරගෙන එහෙම දේවල් නොකර සීලේම සීලේ නැතර කරන එක කොච්චරක් ලංකාවේ පුරුද්දට කරනවා ඒ නිසා කවුරු හරි සීලයක ඉඳලා මේ සිල් දැක්ක වෙන මොකටවත් නෙවෙයි. හිත අලුත් කරගත්ත වෙන මොකටවත් නෙවෙයි. හිත පිරිසුදු කරගන්න නිසා මට චිත්තක්ෂණ කීයක්, තප්පර කීයක් සතිය පවත්වන්න පුළුවන්ද කියන එක දැනගෙන පෙළඹෙන කට්ටියකම 100ට එකනයි දෙන්නයි ඒ හරියට අවශ්‍ය හිත පවත්වන්න. සතිය පවත්වන්න. නමුත් ඒක ඒ බුරුම පඬිස්සවාංශේ මතක් කරනවා ඕනම කෙනෙකුට සතියට හිත ගිය ගමන් එයාටම තේරෙනවා දැන් මම සතිමත් කියලා. ඒකට වෙන විභාගයක් පාස් කරන්න ඕ ළඟ තියෙන කෙනෙක් උත්තු ඇනලා කියන්න ඕනේ sugar level එක කීයද pressure එක කීයද කියන වගේ මන මන ඉන්න දෙයක් නැහැ Tamanට තේරෙනවා මම සති ඉන්නේ කියලා. ඒක ඒ තරම්ම අකාලිකයි. කොයි වෙලාවක හරි මම ඉඳගෙන ඉන්න වෙලාවේ මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නවා කියන එක වෙන කිසි කෙනෙකුගේ පරෝපදේශ රහිතව දැනගන්න පුළුවන්. මං හුස්ම ගන්නවා මම ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙමෙයි. ඒ විදිහට මං ඉන්නේ ප්‍රස්වාසේ මම ඉන්නේ ආස්වාසේ නෙමෙයි. ඉතිකට අපි කියනවා චිත්ත විසුද්ධිය කියලා. වම තිනනකොට මම දන්නවා දකුණ නෙවෙයි. දකුණ තියට දන්නවා වම නෙවෙයි. ඉඳගෙන ඉන්නකොට දන්නවා හිතගෙන නෙවෙයි. හිතගෙන ඉන්න දන්නවා ඉඳගෙන නෙවෙයි. ඔය සිල් ඔය ටික පැහැදිලි කරගෙන කැඳේ ගල බේරුවා වගේ දිගට පැවැත්වීමට අපි කියනවා චිත්ත විසුද්ධිය කියලා. ඉතින් ඒක අපේ බලම අපේ වැයික්‍ය ඇතුලේ තියෙන කාටවත් බෑ කාගවත් චිත්ත විසුද්ධිය නැති කරන්නත් බෑ කාටවත් බෑ කාටවත් චිත්ත විසුද්ධිය දෙන්නත් බෑ. ඉතින් ඒක උත්සාහ කෙරුවයි කියලා හිතමු. ඉතින් දවස් 4 5 යනකොට මෙතන ඉන්න හුඟ දෙනෙක් ඉතින් එනවා. මට හුස්ම රැලි 10ක් 15ක් බලන්න පුළුවන්. පිම්බි මැකිලිම 10ක් 15ක් බලන්න පුළුවන්. සක්මන කරන්න පුළුවන් මෙච්චරක් කියලා තත්වයකට එනවා. ආවට පස්සේ ඒ කිනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ විදිහට අරමුණකට හිත දාගෙන ඉඳ ගියාම අර හිතේ ඇති වෙන ප්‍රනීත භාවයක් එනවනේ අරමුණකට හිත ලං කරනකොට පුදුම විදිහට හිත නන්නත්තර වීම වෙන්නේ නැති වෙනකොට ඒක බල මේ කියන්නේ දිශාගත වීමක් වෙනවා. එහෙම නැත්නම් ව්‍යාකූල බව නැති වෙනවා හිතේ. එහෙම නැත්නම් අව්‍යාකූල ව්‍යාකූල හිත චිත්තක්ෂර ගානකට කෙලින් වෙන්න පටන් අරගන්නවා. එහෙම නැත්නම් අනිවිහිත බව නැති වෙනවා. වික්ෂිප්ත බව නැත්නම් පොඩි පොඩි වෙලාවල්. ඉතියාට තේරුණොත් මේ සතිය නෙවෙයි ඕන කරන්නේ සතිය පැවැත්මයි වැදගත්ම දේ. සතිය නෙවෙයි සතිපට්ඨානය ඕන කරන්නේ. මම මේක සඳහා හැඩ ගැහෙන්න ඕනයි කියලා. මම මේක සඳහා උත්සාහ කරන්න ඕනේ කියලා. එතකොට තේරෙන පටන් ගන්නවා අපේ දිට්ඨි අපි මේ දාගෙන තියෙන අපේ දරුවෝ ඉන්නවා ගෙවල් දොරවල් තියෙනවා ආණ්ඩුව රකින්න ඕනේ සිංහල බුද්ධ ආගම රකින්න ඕනේ මේ ඔක්කොම උලුවට ආවට පස්සේ අපිට අර හදාගත්ත චිත්ත විසුද්ධියවත් දිගට ගෙනියන්න බැරි වෙන්න ඔළුවේ කීයක් දේවල් කුරුවල් වෙලා තියෙනවද කියලා මේ ලොකු දෙයක් හම්බෙලා තියෙන සීලෙත් හරි යම් මට්ටමකට. චිත්ත විසුද්ධියත් ඇවිල්ලා තියෙනවා. ඇයි මේක දිගට කරන්න බැරි බැලුවොත්? යුතුයකන්ද වගකීම්ද රාශියක් එන්න පටන් ගන්නවා. ඉතින් වටේ ඉන්න ඔක්කොමලත් කියනවා එහෙනම් එහෙනම් එහෙම නේනම් ඕම භාවනා කරලා ඉඳලා හරියන්නේ නැහැ මේවත් බලන්න ඕන කියලා. ඉතින් අපි ඉබේම කබලෙලිපට වැටෙනා වගේ අර ඇති කරලා තියෙන දිච්ච නිසා, ඇබ්බැහි නිසා, පුරුදු නිසා ආය අර සුද්ධ කරලා ආය පැත්තට වැටෙනවා. එතකොට තේිනවා මෙහෙම සීලයක් නැතුව සමාධියක් නැතුව අපි ගත කරපු මේටි ඉස්සර සංසාරේ වෙච්ච වැරදි වෙච්ච අත්තරදි වෙච්ච දිට්ටි තොංගාන මතක තියනවාද දැන් දැනගත්තත් හරියට ඒක දිගේම ජීවන රටාව සකස් කරන ඉදිරියට යනවායි කියන එක එක්කෙනෙකුටවත් පහසුවක් කියලා ගන්න නැහැ. අපහසුමයි, දුෂ්කරමයි. ඒකට කියන්න තියෙන්නේ බරපතලමයි, එහෙම නැත්නම් ගම්බීරමයි. මේක තමයි සීල විසුද්ධිය මේක තමයි චිත්ත විසුද්ධිය මම මේ මේ පිස්සු විකාර ඔක්කොම දාලා ඒක දිගේ ඉදිරියට යන්න ඕනේ මට කවුරුත් එක්කත් හිටියත් එකකින් ඇති වැඩන්න මේ කරන්න ඕනේ කියලා කිව්වොත් ලෝකෙම කියන්නේ ආත්මාර්ථකාමී කියලා ලෝකයන් ඕන් ඒක තනියම නිවන් දකින්න හදනවා මේ කට්ටිය ඔක්කොම මේ මේ ඉන්ටර්සිටි එකේ ගිහලා නිවන් දකින්න හදනකොට එකනේ තනියම නිවන් දකින්නවා කියලා දොස් කියනවා පුද්ගලික කරණය කරන්න හදනවා ඒතර තියෙනවා මේ මෙතෙක් කල සංසාරේ ඔක්කොගම යුතුයකම් ඉෂ්ට කරා කොහෙද ගියේ? වෙනට තොලියකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. දැන්වත් මේ පිස්සු පැත්තක දාලා සාසනයක් හම්බෙච්චලා කරමු කියලා අහන්න සංඝයාගෙන් කරන්න පුළුවන්ද කියලා සංඝයාටවත් බෑද? ඒ තරම් දේවල් ඔළුවේ දාගෙන ඉන්නේ. ඔය මේ බයිලා කියන මම දන්නවනේ මගේ දවස ගත වෙන්නේ කීයක් જાතිද? ඒව කර කර ඉන්නකොට අර හරිගිය චිත්ත විසුද්ධියටත් අනුග්‍රහ කරගන්න හම්බ වෙනවා. ඉතින් පවුල් දරුවෝ රම දරුවන් කරනත් පවුල් මිනිස්සු ගැන කුමන කතාවද? මුස්ලිම් මිනිස්සු ගැන කුමන කතාවද? කතෝලික මිනිස්සු ගැන කුමන කතාවද? තීසනුන් ගැන කුමන කතාවද? යක්ෂයෝ ගැන කුමන කතාවද? ප්‍රේතයෝ ගැන කුමන කතාවද? තිරිසන් සත්තු ගැන, නිර්සත්තු ගැන. අපේ දිට්ඨියක තියෙන මේ පෙනිපෙනි පෙනිපෙනි ඒකේ යෙදී ගන්න බැරි කවදා හරි හිතන්න ඕන දෙයක් වෙච්ච අය කම්මගෝචිකාගෝ මම යනවා කියලා කඩාගෙන පැන්නයි කියලා හිතන්න. රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා පැන්නයි කියලා. පැන්නට පස්සේ පුදුමාකාර සැකතොගයක් එන්න පටන් ගත්තා මම පැවිදිනේ හරි නිකායෙත් දන්නේ මගේ ගුරු හාමුදුරුවෝ හරිද දන්නේ මේ කමටහනද හරි දන්නේ මේක සමතෙද දන්නේ මේක විපස්සනාද දන්නේ මේ ඉදිරියටද යන්නේ දන්නේ පසට ධානය දන්නේ එක්කිනෙකුටවත් විශ්වාස නැහැ භාවනා ලෝකේ තියෙන ඒ ඒ ඒ පටලැවිල්ල මම දැන් අවුරුදු 40ක් එහිමයි ජීවත් වෙන්නේ. මේ භාවනා කරන්න ගියාට පස්සේ ඇති වෙන මේ කාංකා සැක පුදුමාකාරයි. අපි සාමාන්‍ය පෞල් ජීවිතේ කියනවා සැක තමයි දික්කසාද වෙන්න හේතුව කියලා. සාමාන්‍ය කසාද වලට වැඩිය සාමාන්‍ය අද දවසේ උනත් දික්කසාද ගන්න වැඩි. ඒ තරම් කට්ටියට විශ්වාසයි Tamange පාර්ශවකාරයා ගැන. පැවිදි ජීවිතේ ඊට හපම් භාවනා කරන අය අතර භාවනා මධ්‍යස්ථානට යන්න පුදුමාකාර සැක සංකා දිනේ මොකද එයා දන්නේ නැහැ ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න හැටි. අස්පනා අපිට දැක ගන්න. ඉතින් ඒ ප්‍රත්‍යක්ෂණයේදී මේ සතිය කියන චෛතසිකය පුදුමාකාර නිර්ෝල් භාවයක් පුදුමාකාර විදිහේ ඒ යෝගාවචරයට හවුහරණයක් ලැබලා දෙනවා. අස්පනා අපිට තියෙනදී මම දැන් මෙතන තියෙන දේ හරිනම් ඔච්චරයි. ඔව් ඕක සැක කරන්නත් එපා. ඔයින් පිට තියෙන මොනම දෙයක් විශ්වාස කරත් අපිට හරියන්නේ නැහැ. ඒක නිසා සතිය තමයි ආරස්සාවට තියෙන්නේ. ඉතින් ඒක බලන් තීරුම් ගත්තට පස්සේ උනා පර්යංකේක සතිය පවත්තන්න කොච්චර අමාරුද කියලා. ඒ සඳහාම අතපය හොදාගෙන ඉල අතප් පිට අතක් තියන ඇස් දෙක වහගෙන මොනවත් නොකර ඉඳගෙන ඉන්න බව දැනගන්න හදනවා. හුස්ම ගන්න බව දැනගන්න හදනවා. වෙන දෙයක් දැනගන්න හැදුවත් අපේ හිත දුවන දිවිල්ල ඊටට ගොඩාක් වැඩි චක්මන් කරනකොට. ඇත් දෙකත් ඇරලා රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, ක්‍රියාකාරකමකුත් යනවා. හරි අමාරුයි පවත්තන්න. ඊට පස්සේ එදිනදා වැඩ කරනකොට নানা ආකාර ඉරියව්. নানা ආකාර අරමුණු. ඒ தත්වයටදී නිසකව ඉදිරියට යනවා කියුවාම දී යටින් ගින්දර ගෙනියනවා වගේ. මොකද මේ ඔක්කොම ඒ ක්‍රියාව කොච්චර සිද්ධ වුණත් යෝගාවචරය කොච්චර සැක කරලා බැලුවත් මගේ සතිය කැඩලා තියෙන්නේ කියලා බන්නකොට සතිය කැඩලා නැහැ. ඒක තේරුම් ගන්නවා විතර සැපක්. හිත පිට යනවත් නැහැ. හිත දන්නව කොහෙද ගියේ කියලා. ඒකේ පොඩි උණ්ඩ අල්ලලා දෙන්න ඕනේ. සතිපාසලේ පොඩි උණ්ඩ අල්ලලා දීපුවාම හිත පිට යනව ගැන අල්ලන්න ගියාම පුදුම ජොලියක ඉන්නේ පුදුම සතුටක ඉන්නේ හිත පිට ගියා මම දන්නවා මම ඉසවසල හැමදාම එකහමාරට ගෙන්නනවා පොඩි ළමයි දෙන්නේ තුන්ද මේ නාගින්ට ලැජ්ජා හිතෙන උන් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මං ආනපන බැලුවා ඕන්න ආනපන හත අටක් බලනකොට ඕන්න කුරුළු සද්දයක් ආවා මං කොහොමද දන්නේ කුරුළු සද්දයක් කියලා ඒක මට කොහොමද දැන් හිත පිට කියලා සද්දයක් කොහොමද සද්දයක් දෙන කුරුළු සද්දයක් ආයෙත් උකට මං දන්නවා මම දැන් ආනපන නැගී ඉතින් බලනකොට මට ආපහු ගන්න පුළුවන් කොහොමද දැනගත්ත කියලා ආයෙත් හුස්ම වැටෙනවා. ආයෙත් නාසය තේරෙනවා. මොනවත් නැහැ නාගියෙකුට බුද්ධ කල්පයක් යන ওই ටික කියා ගන්න. නාකිච්චයන්ටත් එච්චරයි. හිත පිට යනවා. පිට ගියාට දන්නවනම් මගේ හිත පිට ගිහිල්ලයි කියලා. ඊට වැඩිය මොනවා. ඊට පස්සේ නේ ආපහු ගෙනත් යන්නේ. ඉතින් ඒ සැකහැරින එක Taman නැවත කර්මත්තාණ්ඩ ආවට පස්සේ පිට ගියේ හිතක් නැවත ආවට පස්සේ සැකහැර දැන් මං ඉන්නේ ආස්වාසි කියලා දන්නේ කොහොමද? ආහනේ ඒ ටික ප්‍රත්‍යක්ෂණය කරන්න නැතුව ඉදිරියට යන්න යන්න එපා. එතකොට අපට පිට යන එක නෙමෙයි ප්‍රශ්න කනගාටු වෙන්න තියෙන්නේ. නැවත එන එකට සතුටක් ඉතුරු වෙනවා. පිට යන යන වෙලාවෙ ගෙනල්ලා සතුටක් ඇති කරගන්න. ඒකට තේින්න පටන් අර ගන්නවා. ඒ කාරණාව පිට ගියේක නැවත අරමුණට ආපු කතාව. පිටකමකට ගිය මනුස්සයා තමන්ගේ ගෙදෙට්ට ආපු පාර විස්තර කරලා දෙන්න පුළුවන් නම් එච්චර ලස්සන රචනයක් මුළු සාහිත්‍ය ලෝකෙම නැහැ. තමන්ගේ හිත පිට ගියා ආපහු ආවා. ආවට පස්සේ එන මේ විශ්වාසය නැවත නැවත බුදුරජාණන්සේ ගුණේ සීපත් වෙනවා. නැවත නැවත නැවත ධර්මයේ ගුණේ සීපත් වෙනවා. නැවත නැවත නැවත සංඝයාගේ ගුණ සීපත් වෙනවා. නැවත නැවත නැවත තමන්ගේ සීලේ ගුණ සීපත් වෙනවා. කොච්චර පිට ගියත් මෙයා පිට දුවන්නේ සීමාවක් ඇතුළත ආපහු ගන්න පුළුවන්. අන්නේ සැකහැරීම ඇති වුණා නම් කියනවා චුල්ලසෝතපන්නයි කියලා. සෝවන් වෙලා නැහැ. හැබැයි මේ தත්ත්වයේ අර්ථය හිතුව කවදාවත් අපාගත වෙන්නේ නැහැ. මම නැවතත් කියනවා මේ தත්ත්වයේ අර්ථය හිතුව කවදාකවත් මරණයේදී කොච්චර කලබලයක් ආවත් අපාගත වෙන්නේ නැහැ. නඩත්තු කරන්න අමාරුයි. අමාරු මොකද මේ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ අරයාගේ වැඩයි මෙයාගේ වැඩයි අර යුතුයකම් මේ යුතුයකම් කරලා බලනකොට පිට ගියේ හිත ආපහු ගේන්න VPP තැපැලෙන්වත් ගෙන්න ගන්න විදියක් නෑ. උදේක ගිගින් ගින් ගින් ගින් ගි වැල නොකඩී යනවා. ඉතින් ඒ නිසා ආපහු ගන්න පුළුවන් නම් අන්න දැක ඇරලා දැනගන්න පුළුවන් මේ සඳහා හරි ලස්සනයි සරුවත් chance උගන්නන හැටිය. අරමුණක ගෙවෙන තැන බලන් ගන්නවා. හට ගන්න තැන බලන්න තමයි සැක ඇති වෙන්නේ. ඒකෙන් තමයි මුළු සංසාරෙම හැදෙන්නේ. ওই කොයි එක අකටගත්තත් ගෙවෙනවනේ. උඹ පුළුවන් ද බලපන් හුස්ම ගෙවෙන තැන බලන්න. ආස්වාසය ගෙවෙන තැන බලන්න. ප්‍රස්වාසය ගෙවෙන තැන බලන්න. පිම්බීම ගෙවෙන තැන බලන්න. හැකිලිම ගෙවෙන තැන බලන්න. අම්මෝ. එතකොට තේර පටන් ගන්නවා මේ කිසිම දෙයක් ගෙවෙන්න පිටින් මොනවත් කරන්න ඕනේ නැහැ. උණක් ආවට සනීප වෙන්න පිටින් මොකක්වත්ම කරන්න ඕනේ නැහැ. දොස්තර නෝනලා කැමති නැහැ මම මේවා කියනවා. ඉම්බිරිසකාට කළ යුත්තක් ඇත්තෙම නැහැ. ඒක සනීප වෙනවා නිකන් හිටපන්. දොස්තර කෙනෙක් ගාවට ගියොත් පොඩ්ඩක් පව් වෙනවා සනීප වෙන එක. මේ ඇඟට හැදෙන හැම ලෙඩක් මං කියන්නේ නැතුව මම පෙන්ටකොස්ටල් බණක් කියනව නෙවෙයි. යම් කිච්චි සමුදේ ධම්මා සම්බන්ත නිරෝධ ධම්මා. ලෝකේ පහළ වෙන හැමදේම නිරුද්ධ වෙන සුළුයි. පොඩ්ඩක් හිටපන් කලබල වෙන්නේ නැතුව ඔක ගෙවෙන පැත්ත බලන්න. එක්කිනෙකුටවත් බෑ. ඔක්කොම හැදෙනකොටම දඟලලා උඩ පැනලා කලබල වෙලා අවුල් කරගන්න. ඕනෙම මතුවෙන දෙයක් මේ ලෝකේ. හරියට ආස්වාසේදී බලන්න හිටියොත් කවදා හරි තන්න ගෙවෙන ආස්වාසේදී සියුම් වෙන ආස්වාසේදී සියුම් වෙන ප්‍රසආසේදී ගෙවෙන ප්‍රසආසේදී බලන්න ඉන්න එච්චර සාන්තියක් සන්තෝචේව පනීතෝ චාසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme antarधापेति වූපසමේ ආස්වාසේ ගෙවෙන කොන බලන්න පුළුවන්. ඒක ලේසි නෑ. අඩු ගානේ ආනාපානේ මූණට මූණ දාලා අල්ලන එකත් ලේසි නෑ. ඒක අපි සාමාන්‍යයෙන් දකින්නේ මැද කොටස විතරයි. නමුත් ඒක හට ගන්න පැත්තට හොඳට නැවත නැවත හිත යොදලා යොදලා යොදලා හිත හොඳට සියුම් කරගත්තොත් අපිට පෙනෙයි මේ හට ගන්න හැම හුස්මක්ම ආස්වාස ප්‍රස්වාසයක්ම හිමීට ගෙවෙනවා. හරියට උදේට ලීන භාවයටපත් වෙන හඳ වාගේ. දිදුල දිදුල තිබුණට ඉර පායන්ට එක මැකිලා යනවා. තරු ඔක්කොම මැකෙනවා. තරු නැති වෙන්නේ නැහැ. දවල්ට තරු තියෙනවා පේන්නේ. අන්න වගේ හුස්ම ගෙවෙන එක බලන්න ගියාම යට ඒක තමයි කාංකා විතරනේ කියලා කියන්නේ නැත්නම් එතනින් තමයි අපිට පාර හරි බව තේරුම් පටන් අරගන්න කියන උඩ කවදා හරි මේ රූප ධර්මයක ගෙවීම දැකීම හරහා කේන්තියක් ආපු වෙලාවේ කේන්තිය ගෙවෙනවා දකින්න පුළුවන් වුණොත් රාගයක් ආපු වෙලාවේ රාගය ගෙවෙනවා දකින්න පුළුවන් වුණොත් ඊර්ෂ්‍යාවක් ආපු වෙලාවේ ඊර්ෂ්‍යාව ගෙවෙන තැන බලනොත් මේ ඊර්ෂ්‍යා කියන්නේ ඊර්ෂ්‍යාව තමයි. ඒ වුණාට ඒ ගෙවෙන තැන බැලුවනම් අර හුස්ම ගෙවෙන තැන බැලුවා වගේ හැම කෙලෙසයක්ම ගෙවෙන්නේ කිසිම කෙනෙකුගේ උපකාරයක් ඇතුව නෙමෙයි. අපිට ඒක බලන්න වෙලාවක් නෑ අපි එනකොටම ඊෂා එනකොටම කේන්තියක්. ඊෂා આવොත් ඊෂා යනවා. ඉන්න බෑ. ඒක ඒ ආස්වාස් ප්‍රසආසයක හෝ මුලමඳාග හරහා අග බැලීමේ කලාවට බුදුරජාණන්සේ දාලා වේදනාවක අග බලන්න කියනවා. ඕනේ දුක් වේදනාවක් හමාරේ සැපයි. ඕනේ සැප වේදනාවක් හමාරේ දුකයි. ඒක ඉවර වෙනකම් පොඩ්ඩක් බලන්නකෝ. නැත්නම් මේ සංඥාවක් වශයෙන් අපි දැන් කණ්ණාඩියක් ඉස්සරහා ඉඳගෙන බලනකොට අපේ රූපේ පේනවනේ. ඇස් දෙක වහගන්න බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මගේ රූපේ කියලා හිතාගෙන ඉච්ච කරන් තියෙන ඕක ඉදකෝ ලොකු වෙන ඉදකම් පුංචි වෙනවා. ලොකුනොත් පුංචි වෙනවා පුංචිනොත් ලොකු වෙනවා. ඒක කවදාකවත් එක විදිහට තියෙන්නේ නැහැ. හිතින් හිතා ගන්න අපේ සංඥාව. ඒක සංස්කාර අපි එක එක දේවල් වලට එක එක දේවල් කරනවනේ. ඒ මොනවා නොකර හිටියත් ඔය වැඩි වෙනවා. ඒ විදිහට සංස්කාර දිහා බැලුවත් විඥාන දිහා බැලුවත් ඒව යම් ක්‍රමයකට පටලවිල්ලක් හටගත්තා නම් ඒක නැති වෙනවාමයි. අන්නේ ඒක යාන්තමට කොතනක හරි තේරුම් ගත්තොත් ඉවසන්නා නිවන් දකි කියලා. යන තැනට ගියාට පස්සේ තේනවා අනේ මේ ලෝකයේ මාර්ගය අමාර්ගය දෙක පටලවාගෙන සිද්ධියක් එන්නේ ඉස්සලා පැනලා ඒක අවුල් කරගෙන පඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වාගේ දඟලන දැඟලිල්ල නිසා විශේෂම නායකත්වේ මුළු සභාවම ඉවරයි. ඉවසන්නේ නැති නිසා ඒක නිසා සාරේ සාරමතිනෝ සාරේ චා සාර දස්සිනෝ තේ සාරංනාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා සාරේ අසාරේ විදිහට දකින්නවා අසාරේ සාරේ විදිහට දකින්නවා කද්දාකවත් එවැනි කෙනෙකුට සාරේ ආදිවගමනය කරන්න බෑ මොකද වැරදි අදහසක ඉන්නේ අපේ අම්මලා තාත්තලා පැහැදිලිවම පචයක් අපිට උගන්ලා තියෙනවා ඒගොල්ල පැවැත්ම අපිට ඉගන්වන්නේ අපිට බුදුහාමුදුරු උගන්වන්නේ නැවැත්ම අපේ ඉස්කෝල ගුරුවරු අපිට ඉගන්වන්නේ පැවැත්ම බුදු කෙනෙක් ලෝකේ පහන්නේ නැවැත්මට. බුදුරජාණන්සේ ගුරුරන්ගේ ගුරුරයි කියලා කියනවා. ඉතින් ඔක්කොම හිතන වෙන ඔක්කොමලා පැවැත්ම ගැන කතා කරද්දී මේ ඔක්කොටම වැරදිලාද බුදුහාමර විතද හරි කියලා තියෙන්නේ නම් බුදුහාමරට වැරදිලා වෙන්නේ මේක තමයි හරි කියලා අපි හිතුවත් බුදුරජාණන්සේ යට කරන්න බෑ අවුරුදු 2600ක් ගිහිලත් අද පේනවා ඒ නැවැත්ම පිළිබඳ දේශනා කරපු උත්තමයන් වහන්සේගේ උත්තම භාවයේ හැම රැකිලා තියෙනවා අපි කවදද ඒ ක්ෂය වෙන පැත්ත, ණය වැය වෙන පැත්ත, නැවැත්ම පැත්ත බලන්ඩ පොඩ්ඩක් ඉවසලා මේක බලන්ඩ පුරුදු කෙරුවට පස්සේ තේරෙනවා මේ ලෝකෙම එන්නත් සාමාන්‍ය කියනවනේ අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදනේ බහුජන මතේනේ බහුජන මතේ ගියොත් නම් විනාසයි මහජනයා කියන්නේ ජහමනයා වැඩි ජනගහණයට ගියා නම් විනාසයි ඒකයි බුදුරජාණන් කියන්නේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ මට ඕනේ නම් සත්‍යය ඔය කුලයා කෙරෙන් වෙන් වියං ගණ්‍යා කෙරෙන් වෙන් වෙලා හදාarලා බලන්න එතකොට පුළුවන් වෙයි අරමුණක් ඇවිල්ලා අරමුණ නැති වෙන නිරූප අරමුණක් වෙන්න පුළුවන් සද්ද එහෙම නැත්නම් වේදනා මොන හරි අරමුණක් ඇවිල්ලා යට සම්පූර්ණ රංගනේ රංගන්න ඉඩ දෙන්න ඉවර වෙන්න හැටි බලන්නේ බලහිනකොට තියෙනවා ඒකට ඒතනම සාන්තියක් මොකද ඒ රංගනේ අපිට හරි වෙහෙසක් ඒ වෙහෙස ඉබේම නතර වෙනවා. එතකොට තේරෙනවා මේ කවුද මේ දර්ශනේ ඉන්නේ ලෝකේ? එක් එක්කත් නැහැ. උගන්නන්න හදන කට්ටිය, ඔය සංවිධානය කරන කට්ටිය, ඒගොල්ලන්ට වෙන මොකද්ද න්‍යාය පත්‍රයක් තියෙන්නේ? බුදුරජාණන්සේ ළඟ එහෙම න්‍යාය පත්‍රයක් නැහැ. ඒ නිසා කවදා හෝ Tamanටම හිත පිහිටවලා, එහෙම නැත්නම් සතිය පිහිටවලා අපි අරමුණක් කොටු කරගන්න. එකෙන් අදහස් කරන අපි අඳුනා ගන්න ඉඳගත්තාම බලන්න ඉන්නේ මොකක්ද දිහාද කියලා එක්ක ආනාපාන දිහා. ඉතින් ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා නැත්තම් පිම්බීම හැකිරීම දිහා බලන්න. බලන්න ගොඩාක් කල් යනවා. ඒ අරමුණ දැපෙන දමා ගන්න. අරමුණ වශී කර ගන්න. වශී කළ එක ගෙවෙන තැන බලන්න. ගෙවෙන තැනට අනකම්ම අපි අරමුණ හුරු කර ගන්න ඕනේ. හුරු කරගෙනව කියන නතු කර ගන්නවා කියන නතු කර ගන්නවා කියන වශී කර ගන්නවා කියන වශී කර ගන්නවා කියන්නේ සිද්ධි කර ගන්නවා. සිද්ධ කරනල මේ අරමුණ ගෙවෙන පැත්ත බලන්න ගියොත් හරියම ලස්සන දෙයක් තියෙනවා. කොයි අරමුණත් ගෙවීම අතින් සමානයි. හට ගන්නකොට සම්පූර්ණයෙන්ම වෙනස්. රූපාරමණේ වේදනාරමණේ වෙනස්. සංඥා වෙනස් සංස්කාර හට ගැනීම පැත්තේ විතරයි මොනතේ වෙනස්කම් තියෙන්නේ. ගෙවීම පැත්තෙන් බලනකොට හැම අරමුණකම ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත පුදුමාකාර සමානයි. ඉතින් අපිට මොකක් ඉදිරියපත් වුණත් ඉඳගෙන ඉන්නකොට හෝ ඇවිදිනකොට හෝ කරනකොට අපි අල්ල ගන්නවල වැඩිම මතුවෙන අරමුණ අරගෙන ඒක හොඳට බලනින්න. ඉඳලා ඉඳලා ඉඳලා අපි ඒකෙන් හිත විෂයාභිමුඛ භාවපච්චපට්ඨානා කියලා කියන විශේෂයට හිත දාලා අපි දැනගන්නවා දැන් ඉස්සර වගේ අරමුණු මාරු කරනව නෙවෙයි අපි ඉරියව මාරු කරනව නෙවෙයි එකම ඉරියවක ඉඳගෙන ඒ අරමුණ ගොඩක් කියලා බලන්න. ඒ අරමුණ ස්වභාවිකක් වෙන්න බල ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඒ අරමුණක් කිව්වට ඒක ඇතුලේ පුංචි පුංචි කොටස් කොටක් තියෙනවා. හුස්මක් ඇතුලේ හුස්ම ලක්ෂ ගණනක් තියෙන පුංචි පුංචි ඒවා. ඒ හුස්ම ගෙවෙන හැටි. ගෙවෙන පැත්ත බලන්න ගියාට පස්සේ අපිට බහුජන මතේ විතරක් නෙවෙයි ඇඟ ඇතුලෙමත් පුදුමාකාර ප්‍රතික්‍රියාවක් එනවා. ඇඟක පාට ගහිලා යනවා. එක පාට පැත්තක් සීතල වෙනවා. එක පැත්තක් රත් වෙනවා. එහෙම නැත්නම් නලියන්න පටන් ගන්නවා. වෙවුලන්න පටන් අර ගන්නවා. පුදුමාකාර ආසාත්මක රෝග ලක්ෂණ රාශියක් මතුවෙනවා. සමහරවිට මානසික රෝග වැඩි වෙනවා. උනාට කායික රෝග වැඩි වෙනවා. වැනෙන්න පටන් ගන්නවා. බර වෙන්න පටන් ගන්නවා. හැල්ලු වෙන්න පටන් අර ගන්නවා. මොකද අර හිත කැමති නෑ යමක ගෙවෙනව බලන්න. සමුදේ බලලා බලලා බලලා පුරුදු වෙච්ච අපේ හිතට අර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධි කෙවලා තියුණු කරගෙන, උල් කරගෙන හරියටම මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට නම් මේ ගෙවෙන පැත්ත බැලීමට හරියටම එල්ල කරලා බලන ඉන්නකොට සහලවනවා. නිකමට හිතනද කිසాగෞතමගේ අතේ දරුවා මැරිලා. එයාට තේරුම් ගන්න බෑ දරුවා මැරිලායි කියලා. එයා කැමති නෑ ඒක දකින්න. ඉතින් බුදුජානනාංශය කියනවා මේක සනീപ කරන්න පුළුවන්. නංගි ගිහිල්ලා අබෑටරියක් කරපරින් කියලා. ඉතින් කිසాగෞතම බොහොම ජයට කියලා කියනවා අබ නම් මොකද කියන්නේ. මේ යනකොට කතා කරලා කියනවා මැරිච්ච නැති ගෙදරකින් ඈ එතකන් කියන්නේ. ඉතින් එයා ගිහිල්ලා අබ ඉල්ලනට හැම කෙනාම අබ පත නෙවෙයි ලාසක් උනත් දෙන්නලා ඇති. මේකේතර කවුරුකවත් මැරිලා නැද්ද? අයියෝ පිස්සු. මේ මිනිහේ ඉස්සුවා විතරයි. එහෙට තමයි හත් දවසේ දාන්නේ. නැත්තම් තුන් මාසේ දාන්නේ කියලා හැම කෙනා අනේ පාන්නේ තරහ වෙන්න එපා. මට ඔය අබ ඕනේ නැහැ. යනකොට යනකොට පිළිගත්තේ කවදද මේ දරුවා මැරිලා. මේ අතේ ඉන්න දරුවා මේ ඉන්නේ මැරිලා. පිළිගන්න කැමති නැහැ. ඒ ඒ ඒකෙන් තොරණක් හරි ගහලා තිබුණත් එimhe බෞද්ධොත් ගිහිලා අඬනවා කියලා ගෞතම වෙනුයි. ඒ කට්ටියට ශෝකයි. මේ දරුවා මැරිලා. දරුවා ණයෙක් ගහලා. මැරෙනවා. සෙන් මාස්ටර් කෙනෙක් ගාවට ගියාලු මේ ලොක්කා තාත්තා මැරිච්ච දවසේ. දරුවා තන ගන්න ගිහිල්ලා කිව්වලු මේ එයා හරි බලවත් කෙනෙක්, භාවනා කරන කෙනෙක්. අපේ අපච්චි නැති වුණා. ඒ නිසා මේ දරුවටයි දරුවට මට ආශිර්වාද කරන්න කිව්වා. ආ තාත්තා නැති වුණාද? ඔව්. තාත්තගේ තාත්තා ඒත් නැති වුණා. ආයෙ නම් තාත්තගේ තාත්තා නැති වුණා. තාත්තත් නැති. ඊගාට ඔබ නැති වෙන ඊගාට දරුවා නැති වෙනවා කිව්වා. අර මනුස්සයා කියනවා මං ආවේ මේ ආශිර්වාදයක් ගන්න. ඉතින් ඔය මොනවද කතා කරන්නේ කියලා. යකෝ උඹට ඉස්සර දරුවා මැරුවොත් බල කචල්නේ. ඒ නිසා උඹ මැරුණාට පස්සේ දරුවා මැරෙන එක තමයි ආශිර්වාදය. ඒක තමයි සත්‍යය. උඹ මැරුණා ඊට පස්සේ දරුවා මැරුණා. අර මනුස්සයාට හිතට හරින්නේ නැහැ. එයා ගියේ මේ දරුවට මේ 120ට 220 කාවඩා යෝ වේවා කියලා කියයි කියලා. සෙඩ් මාස්ටර්ට පිස්සු නෑනේ. එන තීයා මැරුණා තාත්තා මැරිකට උඹ මැරනවා. ඊට පස්සේ දරුවා මැරෙනවා. අපිත් කැමති නෑ අපේ ඇති මේකේ දරුවා මැරලා ගිලා කියලා පිළිගන්න. ගියේ හුස්ම මැරිලා. ඒක කියා. ඉතින් ඒක අවමංගල්‍යයක් කරගෙන ඉන්නා තාක්කල් අපිට පේනවා මේ ලෝකේ මවාපෑමක් කරනවා. සමුදේ පැත්ත බලලා නිරුද්ධ වෙන පැත්ත ගෙවෙන පැත්ත නොදකින්ද සම්පූර්ණ සදාචාරය කියන්නේ ඕන ඕකට. සදාචාරය කියලා අපි මොනවාරි හදාගෙන තියෙනවා නම් මිනිස්සයා මේ ශිෂ්ට සම්පන්න වෙලා කැලේ අතහැරලා ගමට ගිහිල්ලා ගමෙන් නගරට ගිහිල්ලා නගරෙන් රාජධානියට ගිහිල්ලා ඔය සෝබනේ පෙන්වන එක විතරයි තියෙන්නේ ඕකේ පටලැවිලා ඉන්න ජනතාව දිහා බලනකොට සොරි කියලා හිතෙනවා. ඔක්කොම උගත්තු. ඔක්කොම ගුණවත්තු. ඔක්කොම සිල්වන්තයෝ. ඔක්කොමල බලන්නේ පටන් ගන්න දවසේ මුල් ගල් තියෙන එක විතරයි. අන්තිමට ගල මුල් බැහැලා යනකම්ම මොකොත් වෙලා නැහැ. ඒ නිසා අපි භාවනාදී බලන්න පටන් අරගත්තොත් මේ හප්තු වෙන හැමදේම නැති වෙනවයි කියලා. එන්නේ ඒ ක්‍රමවේදය. සීලකින් චිත්තවිසුද්ධිය අරගෙන චිත්තවිසුද්ධියෙන් ධිට්ඨිවිසුද්ධියක් අරගෙන. ඒකෙන් සැක දුරුවන් කරලා බලන්න තියෙන එකයි. මතුවෙන ඕනම දෙයක් දිහා ඒක රංගනේ ඉවර කරලා යනකම් බලන්න. යන්නේ කපුරු පිච්චා වගේ ලකුණක්වත් නොතබා. ඒකට කිසි කෙනෙක් මුකුත් කරන්න ඕනේ නැහැ. දිහා බලනකොට පේනවා අපිට මේ බලන්න දන්නේ නැති නිසා අපි සිද්ධිය හමාර වෙන්න ඉස්සලා කලබල වීම නැත්නම් පෘ탁 පෘ탁 කියලා කියන්නේ ඔන්න ඕකට. එහෙම නැත්නම් ඉවසන්නේ නැතිකම. බලහන් හිටියොත් තේරෙන පටන් අර ගන්නවා. අපි මේ සමාජයක් එක්ක ඉන්න තාක්කල් අපිට බලන්න සමාජයට දෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා කලබගෑනි කරනව නෑ. Taman හොඳට පැත්තකට වෙලා මොකක් හරි අරමුණක් අරගෙන මොකක් හරි සංසිද්ධියක් ගන්න මොකක් හරි හිතවිල්ලක් ගන්න මොකක් එන දෙයක් දිහා බලලා ඒක මෙහෙම මතු වෙනකම් බලනකොට අපි ඒක අපිට දැනුම තියෙනවා කියලා මම හිතනවා මේ එන දේ ඉවර වෙන්න ඉස්සලා තව එකක් මතු වෙනවා ඒක පැත්තට හිත දාන්න නැතුව මේ ඉවර වෙන එක ඉවර වෙන හැටි බලන්න ඒකට කියන්නේ භංග ඥානය කියලා මේ විසුද්ධි කතාවේ අරමුණු හෝ ගාලා එන්න හරලා පුළුවන් නම් එක අරමුණක මේකට බුරුමේ පණ්ඩිතවාසි කියනවා ටීවී එක ඩොට්ස් හටන වෙලාවක් බලන්න දැන් තියෙන ටීවී වල ඇත්තේ නැතිලු ඒක මන් දන්නේ ඒ ඩොට්ස් වැටෙනකොට ඒකේ පොඩි තීරුවක් ඇතුලේ ලක්ෂ ගාණක් තිත් වැටෙනවනේ. ඒ තිත් කවදාකවත් එකෙක් ගැටෙන්නේ නැහෙනි. ඒ කියන්නේ දෙකක් අතර හැම වෙලාවෙම ඉඩ තියෙනවා. එක තිතක් ගිහලා එතරම් තව තිතක් එනවා. ඒ තිත් දෙක අතර කාලය ගැටුමකුත් නැහැ. පුළුවන් ද කියලා අහනවා එක තිතක් දිහා බලලා ඒ තිතටම ආවේනික හටගන්මක් තියෙනවා. ඒ තිතටම ආවේනික කාලයක් තියෙනවා. ඒ තිතට ආවේනික ක්ෂය වීමක් තියෙනවා. ඒ තිතක ක්ෂය වීම බලන්න මතුවෙන මතන ලක්ෂයක් තිත්තල එක තිතක් අල්ලා ඒකටම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්‍ය තත්තම් පඤ්ඤායති. එයා එනවා රංගනය රංගනව නැති වෙලා යනවා. ඒ එක එක තිතක් ඊට ආවේනික නැතිවීමක් අරගෙනමයි එන්නේ. ඒක දිහා බලලා හිටියොත් තිත්තට එනකොටත් ජොලියක් තියෙනවා ටෙලිවිෂන් එක නැත්තම් උසල පොළවේ ගහන්න හිතෙනවා. ඒ මල හොන්තු නිකන් තිත්තට වැටි තියෙනවා ගෑනුත් නැහැ පිරිමිත් නැහැ මල්ලත් මත්තකුත් නැහැ මොකුත් නැහැ. නමුත් මේ විදියට බැලුවා නම් අපි ওই සතිපාසල තියෙනකොට ගිහිල්ලා ළමයින්ට පැදුරු වේලා තනකොළ නිල්ලි බුදි කෙරේ ඔක්කොම. බුදි කෙලගේ ඔළුවේ සිට පල්ලෙහා දක්වම හිස්පුදුන කම්මුල කකුල් දෙක දක්වා ගෙන්නේ. ආයේ කකුල් දෙක ඉඳලා ආයේ උඩට ගෙනලා කිව්වා දැන් හුස්ම 10 කරන අහස තියා බලන්න කිව්වා. අර ඩොට්ස් ඔක්කොම පේනවා අහසේ. නලියනවා නලියනවා නලියනවා නලියනවා නලියනවා. ඊට පස්සේ ආවා මේ ඌ සාංශිකේ පණුවොත් නලියන කෝඳුරුවොත් නලියන මැස්සොත් දින මං කව කෝඳුරු වෙලා තියෙන අවුරුද්දට බලාගෙන ඉන්න කියලා කොයි වෙලාවෙද යහසදියා හොඳට බලනකොට ටෙලිවිෂන් ස්ක්‍රීන් එක වගේ ඒ ඩොට්ස් එහෙම නැත්නම් පණුව එහෙම නැත්නම් නලියන ගතිය හොඳට දින එක දිහා බලන හැම එකකම කොච්චර ලක්ෂ ගණනක් ආවත් හැම එකක්ම ගෙවෙනවා හැම එකක්ම යනවා ආනේ ගෙවෙන තැන බලන්න පටන් අරගත්තොත් අමාරුයි මොකද ඒක අපි අවමංගල්‍යයට දාලා තියෙනවා අසුබෙට දාලා තියෙන. අභද්‍ර දෙයකට දාලා තියෙන යමක ගෙවීම බැලීම. නමුත් බුදුජානසී දාලා තියෙන තුන්වෙනි ආර්ය සත්‍යයට. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය. නිරුද්ධ වීම, ක්ෂය වීම, වැය වීම. අන්න ඒක බලන්න අපි මේ ඔක්කොම සංසිද්ධිය අසරේ එකක් මොකක් හරි අරමුණක් කොටු කරගෙන ඒ අරමුණ ගෙවෙන හැටි බලන්න. පුදුමාකාර සාන්තියක් තියෙනවා. ඒක බලන්න බෑ මොකද තව මතුවෙන අරමුණු නිසා අපි හිත මුහා වෙනවා හිත අන්ද අන්දමන්ද වෙනවා එමනේ ඒක අරමුණක් ගන්න ගෙවෙන හැටි බැලුවොත් ඒ අරමුණ රූප ආරම්මණයක් වුණත් වේදනා සංඥා සංස්කාර විඥාන මොන එකක් ආවත් ඒ හැම එකකම තියෙන සංස්කාර ලක්ෂණ තමයි ඒකට ආවේනික හටගන්මක් තියෙනවා ආවේනික රංගනයක් තියෙනවා ආවේනික ක්ෂය වීමක් තියෙනවා අපි මෙතෙක් කල් ඒක නොදකින්ද මොන්න තරම් අවිද්‍යාවක් තියෙන්න ඕනද කියලා. මොන තරම් තණ්හාවක් තියෙන්න ඕනද ඊගාට මතුවෙන කල්ලාන තියෙන ආතාව නිසා මේ ගෙවෙනවා පේන්නේ නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය පෙළ කැස්ම එකලස ඒ ටික තමයි ඔය කියන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධි කියලා. මේ පෙළ ගැහුනට පස්සේ හිත කොයි වෙලාවක හරි තමයි තේරෙනවා නම් දැන් අරමුණත් එක්ක වැටිලා දිගට යන හුස්ම පේනවායි කියලා. හුඳුට ඒ සංසිද්ධිය අnderලා එක හුස්මක් ගෙවෙන පැත්ත බලන්න. ඒකදී හරි ලේසි ප්‍රසවාසයේ ගෙවෙන පැත්ත බලන එක. පිම්බීම හැකිලිම බලනවනම් හැකිලීමේ ගෙවෙන පැත්ත බලන්න ලේසි. අන්න ඒ වගේ කාලෙල ඒක තියා බලාගෙන හිටියොත් ඊගාව හැකිලීමත් එනකන් ඉන්නවා. ඒකත් ගෙවෙනවා බලන්න. ඊගාව පිම්බීම හැකිලීමත් එනවා. එනේ නේ හැකිලීම නැත්තම් එනේන ප්‍රසවාසයේ ගෙවෙන හැටි බලන්න ගියාම පැය ගාන කොච්චර කියලා හොයන්න බෑ. ඉඳගෙනද හිටගෙනද කියලා අල්ලන්න බෑ. මොකද එතෙන් දෙනකන් එකලස හේම දිගට අරගෙන යනකොට තේරෙනවා අපි මෙතෙක් කල මේ සංසාර ගැන දන්නවයි කිව්වට දුක ගැන දන්නවයි කිව්වට ලෝකේ දන්නවකට කොච්චර පුංචි කොටසක් දැනගෙනද අපි මේ දන්නවයි කියන්නේ එකකවත් එකකවත් ගෙවෙන හැටි දැකලා නැහැ. දැක්කත් නොදකින් කියලානේ කියන්නේ ඒකට. ඒකට නොදකින් කියලා කියනවා. අනිච්චන් දුක්ඛන් සංතාරේ බල්ලෙක් මැරිලා මාපාරේ කියලා. ඉතින් නොදකින් නොදකින් තමයි. ඒ නිසා මම තමයි කියනවා නද්දකින් ඔබතන් නොදෝමකින් නද්දකින් ඔබතන් නොදෝමකින් නද්දකින් නොදෝමකින් ඒ කාර්යයට අනිච්චන් දුක් අනිච්චන් දුක්ඛන් අනත්තන් කියනවා වගේ තමයි. ඒකට මුස්පීන්තු ගතියක් තියෙනවා. ඒ ගෙවෙනවා බලනකොට මොකද්දෝ තියෙනවා මුස්පීන්තු ගතිය. එනිසා හැම සාස්ත්‍රෝරේක බුදුරජාණන්සේ දොස් කියලා තියෙනවා අක්‍රීය වාදෝ උච්ඡේද වාදෝ අපගබ්බෝ අරස රසෝ මෙච්චර ලෝකයා මේ හට ගන්න පැත්ත බලද්දි මුන්නාසේ විතරක් ගෙවෙන පැත්ත බලන්න කියලා තියෙනවා. ඉතින් බුදුරජාණන් කියලා තියෙන තියෙන හරිය දුක නම් තියෙන්නේ. ගෙවෙන පැත්ත බලන්න කියන එක විතරයි මට කියන්න තියෙන්නේ කියලා. ඉතින් බලමු අපි හෙටත් මේ වගේ කතා කරලා මම හිතන්නේ සෑහෙන පටලවල දැම්මා කියලා අද අනිත් දවසේ ටිකක් තව අපි මේ භාවනාවත් එක්ක කොහොමද සංසිද්ධියක හමාරේ බලන හැටි ගෙවන පැත්ත බලන එක ඇත්තටම ආදුනිකයෙකුට සැර වැඩි. නමුත් ආධුනික ඇතෙන්ට එනකම් හුදුවට සාමාන්‍ය ක්‍රමයට භාවනා කරලා තමන් බලන අරමුණ මේකයි කියලා දැනගෙන ඒ අරමුණෙහි ගෙවෙන පැත්ත දැක ගන්න ඕන කියන අදහස පොරකණ්ඩ යන්න එපා තරණවන්න යන්න එපා එහෙම පේන්නේ අරමුණ පුළුවන් තරම් නතු කරගත්තට පස්සේ ඒක පේන්න පටන් ගත්තොත් භාවනා කරට දෙයක් ඇත්තේ නැහැ කොයි ඉරියව්වේ හිටියත් අපිට දැනගන්න පුළුවන් මේ හට ගන්න දේක ගෙවෙන පැත්ත එතකොට තමයි ඔය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා සමුදේ බල බල හිටපු කෙනා මේ වය ක්ෂය නිරෝධය බලන්න ගිය දවසේ එයාට පේනවා එච්චර අමාරු නෑ බුදුජානනාංශයේ දේශනා කරෝ සූත්‍ර තේරුම් ගන්න. එච්චර අමාරු නෑ බුදුජානනාංශයේ කියපු මේ ප්‍රතිපදාව තේරුම් ගන්න. ඒ සඳහා අපි බැලන දෘෂ්ටි කෝණේ වෙනසක් ඇති කර ගන්න ඕනේ. එවැනි දෘෂ්ටි කෝණ වෙනසක් සඳහා ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. සීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.